නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කතමේ අට්ඨ ධම්මාහාන භාගියා අට්ඨ කුසීත වත්තෝ නීති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් දන්නවා අපි නේවාතික භාවනා වැඩමුළුවකට කිති ගත කරන වෙලාවක් එවනක පූර්ණ කාලීනව භාවනාවට හිත යොදා ගත කරන කාලයක් කාගේ ජීවිතේ පැත්තෙන් බැලුවත් ඒක වටිනා සම්පත්‍තිකර ක්ෂණයක්. ඒ නිසා හැම කෙනාම උත්සාහ කරනවා ඒ වගේ කාලයක් එළඹට එළඹුණාට පස්සේ ඒක උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා ඉතී බලවන්දව ඒ පිළිබඳව බැලුවොත් සර්වඥාන් වහන්සේගේ මේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක බෝධි සම්භාර පිරීමේදී සර්වඥාන් වහන්සේ විතර ඒ අවස්ථාවේ වටිනාකම උපයෝගී භාවය දැනවත් උත්තරමන් වහන්සේ නමක් ඇත්තේ නැහැ ඉතින් ඒ නිසා උන්වහන්සේ මේ අපි එළඹිච්ච ක්ෂණය උපරිම වශයෙන් ප්‍රයෝජන ගැනීමේ කටයුත්තේදී තමන් වහන්සේගේ දීර්ඝ පරිශ්‍රණයේ ප්‍රතිඵල හකුළු වල දක්වනවා අපිත් එක්ක හදා බෙදා ගැනීම සඳහා ඒ සඳහා එළඹිච්ච ක්ෂණයත් වටිනවා ඒ වගේම උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා සැදී පැහැදී ඉන්න පිරිසත් ඒක නිකම්ම ලැබෙන එකක් නෙවෙකට කළ යුතු අනුග්‍රහ වගේක් තියෙනවා. ඒක නිසා සර්වචන්නාංශේ ඒ අනුග්‍රහිත සූත්‍රයේ දේශනා කරනවා අර තමන්නාචර්ගේ දීර්ඝ කායින පරිශ්‍රණය ලැබිච්ච ප්‍රතිඵල පිටු කරලා අපිට මතක තියාගන්න ලේසි වෙන්න ප්‍රයෝජනය සලකලා අනුපිළිවෙලට එනිසා හුඟක් වෙලාවට මේ වගේ නිවාසික භාවනා වැඩමුළු වලදී චාරිත්‍රාක් වශයෙන් මේ අනුගායිත සූත්‍රය ඉදිරිපත් කිරීම කරගෙන ආවා. ඒක අදත් මෙතනදිත් අපේ දවසේ මාතෘකාව පටන් ගන්න ඉස්සර වෙලා මේ අනුගායිත සූත්‍රයේ මතක් කිරීම ටික මතක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සරුවච්චන් වහන්සේ සඳහන් කරලා තියෙනවා තාමත් සාක්ෂාත් කරගත්තේ නැති චේතෝපල විමුක්තිය සහ විමුක්ති සමාපත්තිය ලබා ගන්න අවශ්‍ය නම් ප්‍රඥාඵල විමුක්තිය සහ විමුක්ති සමාපත්තිය මාර්ග සඵල ලබා ගැනීමට කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනා ඒ තමන්ගේ කටයුත්ත කටයුත්තනේ තමන්ගේ ප්‍රතිඵලය සඳහා පස් ආකාරයකින් අනුග්‍රහ කරන්න ඕනේ කියලා පංචෛ භික්ඛවේ තම් ධම්මේ අනුග්‍රහිතා ධම්මා දිට්ඨි චේතෝඵල සමාපatti චේතෝඵල චේතෝඵල විමුක්ති ආච චේතෝඵල සමාපත්‍ය ආච පඤ්ඤාඵල විමුක්ති ආච පඤ්ඤාඵල සමාපත්‍ය ආච හෝති කියලා පිටු කරනවා. ඉතින් ඒකෙදි ඉස්සල්ලාම සර්වචාන්සිය පෙන්වන්නේ ඒ සඳහා අපි සීලෙන් අනුග්‍රහ කරන්න ඕනේ කියලා. එහෙම නැත්නම් සිංහලෙන් කියනවා හිත අලුත් කර ගන්න ඕනේ. ඒ හිත අලුත් කර ගැනීම සඳහා තමයි අපි මේ පුසුපුරුදු වස්තු වලින් ප්‍රියමනාප දේ වලින් අයින් වෙලා මේ වගේ ස්ථානයක් හොයාගෙන පරිසරය වෙනස් කරලා සිල් පද සමාදන් වෙලා හිත අලුත් කරගෙන අලුතෙන් බලන්න පුරුදු වෙනවා. ඒක ඉතාමත්ම වැදගත්. ඒක පුද්ගල ජීවිතයක නිකන් කය පිරිසුදු කරලා නාලා පිරිසුදු වෙන්න වගේ හිත පිරිසුදු කරගන්නේ වැඩපිළිවෙල ඉස්ලාම තියෙන දේ තමයි සීලය. ඉතින් සීල හැම වෙලාවෙම අපි අදි සීලයක් තියනට වැඩිය වැඩි සීලයකට සමාදන් වීම අපි ලොකු කැපකිරීමක් කරනවා. ඒකට කියනවා සීලානුගායිතය කියලා. ඊගාවට මේ අපි මේ කරන්න බලාපොරොත්තු වෙනවා සුතානුගායිතය. අපි මේ මොලේ කල්පනා ඥාන වලට දුන්නොත් ඒ කල්පනා ඥානවල කවදාකවත් ওই චේතෝ ඵල විමුක්තියෝ විමුක්ති සමාපත්තියක් ඇත්තේම නැහැ. ඒ න්‍යායපත්‍ර කොහොක්වත් නැහැ ඒක. ප්‍රඥා බල විමුක්තියක් හෝ සමාපත්තියක් ඇත්තේම නැහැ. මේකේ දියෙන්නේම කාමේ විතරයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ කාම චක්‍රයෙන්, කාම බන්ධණයෙන්, කාම තෘෂ්ණාවෙන් බිඳිලා, මිදිලා බිඳිලා අර චේතෝඵල විමුක්තියක් විමුක්ති සමාපත්තියක් ප්‍රඥාඵල විමුක්තියක් විමුක්ති සමාපත්තියක් ලබන්න පරතෝ ഘോഷය අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍ය නෙවෙයි නැතුව බෑ කියන්න පුළුවන්. ඒ නිසා පරතෝ ഘോഷය මේ වගේ වෙලාවල් වල අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් පරතෝ ഘോഷයටම තමයි අසුවිරු ඥාන, සුතමේ ඥාන, එවනත්තං සුතානුග්ගහිත කියලා කියන්නේ. ඉතින් ඒක නිසා සම්පූර්ණ ਸਰවඥ දේශනය නැත්තම් ਸਰවඥ ශාසනය පවතින්නේ ශ්‍රාවකත්වයේ මත අපි අහුම්කම් දෙනවා. ਸਰවඥාන්සේ දේශකයන් වහන්සේ. ඉතින් ඒ ශ්‍රාවක භාවයටපත් වෙන්න බෑ අහුම්කම් දීමකින් තොරව. මේ අහුම්කම් දෙනවා කියන්නේ සීලයක පිළිහිටලා ගැළපෙන දෙයක් අහන්න ඕන. ලෝකයේ අද විතර අහුම්කම් දෙන්නන් සඳහා සූදානම් වෙලා දේවල් ශ්‍රාව්‍ය දෘශ්‍ය දේවල් වෙන කවදාකවත් මානව ඉතිහාසෙ මෙච්චර තිබුණේ නැහැ. කොච්චර දේවල් යතින් දිනුනෙලා තිබුණා. ඔය චේතෝපල විමුක්ති මාර්ගය ප්‍රඥාපල විමුක්ති මාර්ගයේ ඉන්නේ ඇහිරෙනවා මිසක්කා දිනු වීමක් වෙන්නේ ඒ කොච්චර තිබුණත් මනුෂ්‍යයා දිගින් දිගටම ඒ බාහිර දේවල් අහුම්කන් දීම තාක්ෂණික දියුණුවක් යටිතල පහසුකමක් විද්‍යා දියුණුවක් විදිහට සලකන කටයුතු කරනවා ඒ වන්ට මේ බුදුහාමුදුරු දේශනා කරපු මේ සුතමේ ඥාණය අහුම්කන් දීම හොඳ දෙයකට අහුම්කන් දීම ඒකෙන් බොරු කරන්න බෑ බුද්ධ වචනේ කාලේ කෙටුවගේ තිබුණාට ওই අනිත් ඔක්කොම එnde end end end ටික නොබෝ කලකින් ඒක තමයි ඒකෙන්ම කරන හානිය පේන්න තියෙනවා ඒ අනිකුත් දේවල් වලට අහුම්කන් දීම ඒ වගේම මේ සද්ධර්මයට අහුම්කන් දීම අතර වෙනස ඒක ඉතින් මේ වගේ පිරිසකට පෙන්ලා දෙන්න පුළුවන් මිස ප්‍රසිද්ධ නාලිකාවල ප්‍රසිද්ධ ජනමාධ්‍යවල පෙන්ලා දෙන්නත් බැරි තරම් ඒ ඔළුව ඔළුව අන්‍ය විහිිත වෙලා ජීවත් වෙච්ච ලෝකයක්. ඒ නිසා අපි පිරිසක් එකතු වෙලා ඒ පිරිස මේක මේ කරගෙන යනවා. යනකොට මතක් කරගන්නවා අපි මේ අහුම්කම් දෙනවා කියන එක පොඩි අනුග්‍රහයක් නෙවෙයි. විශාල අනුග්‍රහයක්. බොහොම ලොකු ගැඹුරක් තියෙන වැඩක්. තුන්වෙනි එක තමයි සාකච්ඡාව. අපි දවල් කරපු එක. මේ සාකච්ඡාව මේ වෙනකොට නම් ලෞකික ඥානවලත් සාමාන්‍ය හැම ආගමික දර්ශන වලත් පේන්න තිබුණාට මානවයාට සාකච්ඡාව කෙනෙක් ඉස්සෙල්ලම කියලා දුන්නේ සරුවචන් වහන්සේ. අනික හැම ආගමකම ඒ සුද්ධ ලියවිල්ල අභියෝගයට ලක් කරුවා සදාකාලික අපායට ලක් වෙන්නේ. මොනම හේතුවක් නිසාවත් ඒ සුද්ධ ලියවිල්ල තියෙන දේවල් වනෝ කියපුවත් මනුෂ්‍ය කියපුව දේවල් නෙවෙයි තියෙනවා දෙවියන් වහන්සේ කියපුවා ඉහලින් ආපුවා ඒක එච්චරමයි මේ වෙනස් කරන්න තියා කතා කරන්න තියා සාකච්ඡා කරන්න තියා මොනවා කරත් ඒක නිර්මාපකයට කරන වාස නින්දාවක් නිසා නිර්මාණයට බෑ නිර්මාපකයා සාකච්ඡාවට ලක් කරන්න. ඒක සුද්ධ වශයෙන්ම භයානක අකුසල කාර්යයක්. ඔයල බැලුවොත් නම් ඒව සාකච්ඡා කරන්න නැති වෙන්න දාලා තියෙන විලංගුවම පෙන්වන එකේ තියෙන පටුත්වය මේකේ තියෙන සීමාකාරී බව ਸਰවඥාන්සේ ළඟ තියෙන ධර්මය ਸਰවඥ ධර්මයක් ඒක නෛර්යානිකයි ඒ වුණත් ਸਰවඥාන්සේ සඳහන් කරන කිසිම දෙයක් පරීක්ෂා කරලා මිසක බාර ගන්න එපා කියලා. අරතරන් වූ අංග සම්පූර්ණත්වයක් අරතරන් වූ කාලයක් තිස්සේ පරීක්ෂා කරලා හැම ආධුනිකයෙකුටම කියනවා මං කියන දේ පරීක්ෂාවෙන් තොරව බාර ගන්න එපා. පරීක්ෂාවෙන් තොර බාරගත්තොත් උඹලා මගේ දුව ආදරුව නෙවෙයි. මගේ දුව ආදරුව වෙන්න නම් අනිවාර්යයෙන් පරීක්ෂා කරන්නයි කියලා. පරීක්ෂා කළා හරිනම් බාර ගන්න නැත්තම් නිකන් ඉන්නේ කියලා. මොකද ඒ තරම්ම විශ්වාසයක් තියෙනවා මේ ධර්මයේ. ඒ නිසා මේ සාකච්ඡා අනුග්‍රහිතය මානවයට හඳුන්වා දීමට බුදුරජාණන්සේ කිසිම පැකිලීමක් උනේ නැහැ. මොකද ਸਰුවඥාන්සේ නැතත් සද්ධර්මය පෙනී හිටිනවා. ඒ විමසුන් නොනට ඉඩ දෙන ගතියක් තියෙනවා. අද වෙනකොට ඒක හැම ආගමකම වගේ පේන්න තියෙනවා. නමුත් ඒකේ හරපද්ධතියත් එක්ක බලනකොට ඒව ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ මේ වගේ ಗುಣ කදම්බයක් සහිත ධර්මයක විතරයි. ඒ නිසා මේ භාවනා වැඩ කරනකොට දන් දෙනකොට වඩා සිල් රකින්නකොට වඩා සමාධි භාවනාවක් කරනකොට වඩා ප්‍රඥා භාවනාවක් කරනකොට අපි සාකච්ඡා අනුග්‍රහිතේ දාලා තියෙන්නේ කමඨාන් සුද්ධ කරනවා කියලා. මගේ දැනුම හැටියට මට කියන්න තියෙන්නේ කමඨාන් සුද්ධ කිරීමේදී තියෙන ඒ අනුග්‍රහිතය අනුග්‍රහය නැති වුණොත් අපි බොහෝ විට අන්ධබත්යකට වැටෙන්න ඉඩ තියෙනවා. මේකේ මොනවා හරි ගුඪ ධර්මයක් ඇති, මේකේ මොනවා හරි සමීකරණයක් ඇති, මොනවා හරි ගුරු පුස්තියක් ඇති. ඒක නිසා ඒක ලැබෙනකන් කියලා බලන්න හිටියට ප්‍රශ්නේ සහ උත්තරේ තියෙන තමන් අතේ බව සාකච්ඡාවකින් කමඨං සුද්ධ කිරීමකින් සාකච්ඡා අනුගහිතින් අංග සම්පූර්ණ වෙන්නේ නැත්නම් භාවනා ජීවිතේ සජීවී වෙන්නේ නැහැ. ඒක නිසා මේ සාකච්ඡා අනුගහිතය තමයි පසුගිය අවුරුදු 30 40 ඇතුළත ශාසනයේ ලොකුම සජීවී ගතියක් ඇවිල්ලා තියෙනවා. ඒකට අපේ භාෂා දැනුම ඒකට අපේ sannivedana ක්‍රම බලපානවා. නමුත් ඒක හරියට තීක්ෂණව පාවිච්චි කරන්න දැනගන්න එක එක එක්කෙනෙකුගේ වගකීම. ඉතින් ඒක නැතුව අපි අනික මොන අනුගහිත දුන්නත් පාට බේරෙන්නේ නැහැ පිටපොට යන. ඉතින් ඒකෙදි හරිම අසාධාරණ පිහිටීමක් පිටලා තියෙන ආධුනිකගේ පැත්තේ. ආධුනිකයා ඉච්චර බරපතල දෙයකට ලෑස්ති එහෙම නැත්නම් විභව ශක්තියක් ඇති කෙනෙක්ද භව සම්පත්තියක් ඇති කෙනෙක්ද නැද්ද කියන එකෙන් බැලුවොත් ආධුනිකයා තාම ඉපදිච්ච නැති බොක්කේ ඉන බබෙක් වගේ. එයාට මේ වගේ ව්‍යාකරණ සහ මේ වගේ සාකච්ඡාවකින් හරියටම කාරණේ කියපන් කියලා කියන එක බහ තෝරගත්තේ නැති කෙනෙකුට මේ රචනයක් ලියන්න කියනවා වගේ. ඉතින් ඒ නිසා ඒ බුරුමේදී මට හම්බෙච්ච අපේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ සාකච්ඡා අනුග්‍රහිතයේදී යෝගාවචරයන්ගෙන් ඒ අවශ්‍ය සහයෝග නොලැබුණොත් ඒ පැත්තෙන් ඒ දැනුම නැති වෙලා ගනුදෙනුව සිද්ධ නොවුනොත් සාකච්ඡාව සිද්ධ නොවුනොත් සංවාදේ සිද්ධ නොවුනොත් ඒකේ වගකීම එහෙම නැත්නම් ඒකට වග කියන්න ඕනේ 100ට 100ක්ම ගුරුවරයා විතරයි. යෝගාවචරයෙන් කිසිම යෝගාවචර කිසිම ලකුණු කැපීමක් සිද්ධ වෙන්නේ නැහැ. සාකච්ඡාව හරියට උනේ නැත්නම් ඒක තනිකරම ගුරුන්නාසය ඇති තියෙන. යම් තැනක ගුරුහාමුතුරන්ට ඒක කරගන්න බැරි නම් ගුරුවරට ඒක කරගන්න බැරි නම් දෙපාර්ශ්වයෙන් වරදිනු චෝදනා වෙන්නේ ගුරුවරයාට. ඉතින් ඒක නිසා ඒ මහසි භාවනා ක්‍රමයේ 100%ක්ම පදනම් වෙලා තියෙන්නේ. සාකච්ඡාව හරහා භාවනා කරමින් සිල් රකිමින් සමත විපස්සනා කරන කෙනාට ඒ සාකච්ඡා ක්‍රමයේ කියලා දීලා කමඨාන් සුද්ධ කරන ක්‍රමයේ කියලා දීලා 50ට 50 වගකීම් බාහිර එනකන් ගුරුවරයා ඒ සඳහා ආප්තෝපදේශ හදලා ක්‍රම හදලා යාට බහවුරු කරලා කොහොම හරි ආයුධය අතර දීලා සටනකට බස්සනවා. ඉතින් ඒකේ තියෙන සජීවී ගතිය නිසා අද විදුහුරු ගතියක් එහෙම නැත්නම් ප්‍රඥා ගෝචර ගතියක් භාවනා පේන තියෙනවා. පේනවා. ඒකෝට සාමාන්‍යයෙන් මෙහෙයීමක් තියෙනවා. සාමාන්‍ය ශ්‍රද්ධාවෙන් කරගෙන යන ගමේ ජීවත් වෙන උපාසක මහත්තයෙකුට උපාසකම්ම කෙනෙකුට මේ පන්තියට ඇතුල් වෙන්න අමාරු ගතියක් පේන්න තියෙනවා. හැබැයි එහෙම මේකුත් නැහැ. හරියට මේ කියන කාරණාව කියන දෙමලේ තේරුම් ගත්තොත් මේකට ඔය විශ්වවිද්‍යාල උපාධිය ඕනේ නැහැ. ඇති දේ ඇති හැටියට ප්‍රකාශ කරන්නේ නැත්නම් සාකච්ඡාවක් වෙන්නේ නඩුව පරාදයි. ඒ නිසා සාකච්ඡා අනුග්‍රහිතය හරීම සජීවී වැඩක් මේ සාකච්ඡා අනුග්‍රහිත මේ sannivedanaya මේ දෙබස පුරුදු කරගත්තනම් gedara dore කවදාකවත් ප්‍රශ්නයක් එන්න විදියක් නැහැ. gedara dore ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ sannivedana ප්‍රශ්න. අපි සියල්ලම හොඳ මිනිස්සු. නමුත් අපි එක එක ආරණ්ඩු කර ගන්නවා එක එක කුඩු පිළ කාපු රිලව් වගේ කතා කෙරුවත් පටලවා ගන්න. එක් එක්ක දන්නේ කතා කරන්නේ. ඒ කියන්නේ කතා කළ යුතු දේ කළ යුතු වෙලාවක යුතු ප්‍රමාණය දන්නේ. ඒක කියලා දෙන්න ක්‍රමයක් මේ ලෝකේ ඇත්තෙත් නෑ. මේ ලෝකේ තියෙන ඔක්කොම sannivedanaye අවුල් කරන ක්‍රම. ඒ වුණාට කවදා හරි කමඨාන් සුද්ධ කිරීමකදී සාකච්ඡා අනුග්‍රහිතය පිළිබඳව හොඳට හිත යොදලා මේක ඍජු කරගත්තොත්. ඒකට අවුරුදු ගණන් ගියත් කනගාටු වෙන්න එපා. ඍජු කරගත්තාට පස්සේ තේරෙනවා අපේ තියෙන සම්පත් ඊට පස්සේ අහකන්නේ. අපේ තියෙන සම්පත් කෙලින්ම එල්ලේට යොමු කරන්න පුළුවන් අතරමැද පටලැවිල්ලක් එන්නේ මත ගැටුමක් එන්නේ ඉදිරියට යෑම. ඒ නිසා ඒක භාවනාවේම අන්තයක් අංගයක් බවටපත් වෙනවා. මේකම යෝගාචරක පෞරුෂත්වයේ දිනු කරනවා. මේකම යෝගාචරයට වංක මාර්ගය වෙනුවට, චපල මාර්ග වෙනුවට ෂට මාර්ග වෙනුවට ඍජු මාර්ගය විවෘත කළ දෙනකොට හැම කෙනා තුළම තියෙන හොඳ පැත්ත මතුවලා ඉන්න පටන් ගන්නවා. ඒ නිසා කතාවේදී අපි හැම වෙලාවෙම බලන්න ඕනේ භවනා කමඨාන වෙලාවෙ නෙවෙයි. කරන හැම දෙයකින්ම මේ ධනාත්මක පැත්ත එහෙම නැත්නම් සුභය මතු කර ගන්න පුළුවන් විදිහේ සාකච්ඡාවක්. ඉතින් ඒක සම්බන්ධයෙන් මගේ පුද්ගලික මම උගාක් ස්තුති කරන්නේ ඒ බුරු පණ්ඩි ස්වාමීන් වහන්සේට බුරු පණ්ඩි ස්වාමීන්සත් පණිවිඩය අවිලා තියෙන්නේ මහසි සාඩු ස්වාමීන් වහන්සේගෙන්. ඉතින් ඒක අපි ඉපදිච්ච ලෝකයේ, අපි යුගයේ, අපි ජීවිත කාලයේ සිදුවෙච්ච විපර්යාසයක්. එහෙම නැත්නම් මේ බුද්ධ ජයන්තියත් එක්ක 1956ට තමයි මේ පෙරළිය සිද්ධ වුණේ විශේෂ ලංකාවට ආවේ. ඒක තේරුම් අරගත්තොත් තේරෙනවා මොකද්ද ශාසනයේ භාවනා ලෝකේ විපස්සනා ලෝකේ මතුවීමක් දියුණුවක් කැපිපේන ගතියක් ඇවිල්ලා තියෙනවා. ඒකට ප්‍රධාන වශයෙන් හේතුලා තියෙනවා සාකච්ඡානුගහිතේ. ඊගාවට මේ සීල සුත සාකච්ඡානුගහිතලින් පස්සේ තමයි යෝගාවචරයට පුළුවන් වෙන්නේ වාඩි වෙලා සමතානුගහිතයක් වශයෙන් යම් අරමුණකට එහෙම නැත්නම් සුමගට යන අරමුණකට වෙන්දට වැඩි වේලාවක් කාලේ හිත එකලස් කරගෙන ධානය ඉන්න පුළුවන් දක්ෂ භාවයේ ඒකට කියනවා අපි ඒකාග්‍රතාවය කියලා. ඒක හැම දෙයකම අවශ්‍ය දෙයක්. යන්ත්‍රයක් උනත් හරියට වැඩ කරන්නේ යන්ත්‍රේ කලස් වුණොත් විතරයි. අන්නේ එකලස ඒකාග්‍ර භාවය ලබා ගැනීමට අර මුල් තුන අවශ්‍යයි. නමුත් මුල් තුන තිබුණ පරියට <clears throat> සමතනුගහිත වෙන්නේ නැහැ. ඒකට ඒව හරියට පැත්තට යොදවා ගන්නවා. මේ ඒකාග්‍රතාවය ඇති වුණාට පස්සේ තමයි යෝගාවචරයට ඒක විපස්සනා අනුග්‍රහිතයකට දාගෙන කොටිම කියනවා නම් ඒ නතු කරගත් අරමුණ එහෙම නැත්නම් ආපాతගත වෙච්ච අරමුණ මුලිච්ච වෙච්ච අරමුණ නතු කරගත්ත බමනක් නෙවෙයි ඒක නතු කරගෙන බලාන ඉන්නකොට ඒක මොන මොන වෙනස්කම් වෙනවද කියලා විපරිණාම සිද්ධ වෙනවද කියලා අනිත්‍ය භාවයට යනවද කියලා අර තමන්ගේ හිත එකඟ කරගන්නට ආධාර කරගත්ත අරමුණු කරගත්ත නිමිති කරගත්ත වස්තුව વિશેයි විචක්ෂණව බලන්න ඕනේ. විනිවිද බලන්න ඕනේ. විසිතුරු කරලා බලන්න ඕනේ. ඒකට කියන පතුරු ගහලා බලන්න ඕනේ කියලා තමන්ට මෙතෙන් දෙන්න ගොඩ වෙච්ච උදව් කරපු අරමුණම පතුරු ගහලා බැලීමක් තමයි. එහෙම නැත්නම් අරමුණේ විපරියා විපරිණාමයක් අපිට දැක ගන්න බෑ. අන්න ඒ වගේ බොහොම සෙල්ලක්කාර වැඩ තමයි මේ ප්‍රඥා අනුග්‍රහිතෙන් සිද්ධ වෙන්නේ. ඉතින් ඒක හතරෙම කැළපැමිණීමක් කියලා කියන්න පුළුවන්. ඒ නිසා මේවා එකින් එකට එකින් එකට යන ධර්ම પરම්පරාවක් තියෙන්නේ. අපි කරන්න හදාන්නේ පුළුවන් තැනින් තියෙන තැනින් පටන් ගන්න ඉදිරියට තල්ලු කරන තල්ලු කරන යනකොට ඒක ওই විදිහට වර රැකීමක් සිද්ධ වෙනවා. අර්ථ ගැන්වීමක් සිද්ධ වෙනවා. ඒක ඉස්සලම් තේරෙන්නම යෝගාවචරයටමයි මේ ගමන දැන් අල්ලලා යනවයි කියලා. ඉතින් ඒ අනුග්‍රහිත පහ මතක් කළේ දවසේ මාතෘකාට එන්න ඉස්සල්ලා. එහෙම නැත්නම් මේ දේශනාවලියේ මාතෘකාට එන්න ඉස්සල්ලා. මේ තරම් විනාඩි ගාණක් ගතට පස්සේ අපි දැන් යනවා අපි මේ භාවනා වැඩමුළුවේ ඉදිරියට තියාගන්න හදන ධර්ම මාතෘකාවට අර්මාස්ක හඳුන්ලා දෙන්නේ. ඒක තමයි ඉස්සල්ලාම පටන් ගන්නකොට ඉදිරිපත් කරගත්තේ pāli pāg මාලාව pāli පාඨයේ ඛතමේ අට ධම්මා ආන භාගියා අට කුසීත වත්තුනි කියන මේ පාලි කොටස. ඉතින් මේක මම උද්දෘත කරගත්තේ දසුත්තර සූත්‍රයේ ඒ සූත්‍රයේ පොත්පත් පෙරලා බලන කෙනෙකුට නම් දීඝනිකායේ සරුවචන දේශිත සූත්‍ර පිටකයේ දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය සංයුත්තනිකාය අංගුත්තරනිකාය කුද්දකනිකාය කියලා පොත් පහක් තියෙනවා. ඒකේ පළවෙනියම තියෙන දීර්ඝ සූත්‍ර සඳහන් වෙන දීඝනිකාය අන්තිම සූත්‍රය වශයෙන් තමයි මේක මේ සඳහන් වෙලා තියෙන්නේ. මේවට අර ਸਰුවඥ දේශිත කියලා නැත්තම් සාස්ත්‍රු දේශත්‍ය සූත්‍ර කිව්වට මේ සූත්‍රය ඇත්ත වශයෙන්ම දේශනා කරලා තියෙන්නේ සාරිපුත්තු මහ ස්වාමීන් වහන්සේ විසින්. අර ਸਰුවඥාන්සේ වැඩ ඉන්න කාලෙම දේශනා කරලා ਸਰුවඥාන්සේගේ අනුමත වෙච්ච නිසා පිට්‍රපිටකේ ශබ්දධර්ම පිටියට බාර ආරම්භ තියෙනවා. මේ හැබැයි ශ්‍රාවක භාෂිත. ඒ කියන්නේ ශ්‍රාවකයන් වහන්සේ නමක් විසින් කරලද භාෂිතයක් මේක ඇත්තටම සංග්‍රහ සූත්‍රයක්. ඒකෙත් තියෙනවා ඒ සූත්‍රෙත් තියෙනවා සුවිශේෂී භාවයක්. මොකද මේක දේශනා කරේ ධර්ම භාණ්ඩාකාරික සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ විසින්. උන්වහන්සේට පුදුමාකාර පෙරදක්මක් තිබිලා තියෙනවා. එහෙම නැත්නම් මේ අපි වාගේ පස්සට පහළ වෙන විනීය ජනතාව කෙරෙහි එදා සරුවච්චන් වහන්සේත් එක සවැත්නුවර ජේතවනාරාමේ ඉන්නකොට ඉඳලා අපි ගැන කල්පනා කරලා මේ තරම් ගැඹුරු ධර්ම කොටාස රාශි රාශි වශයෙන් සරුවච්චන්සේ දේශනා කරනකොට මේක අවුරුද්දක් යනකොට මේව මොනවා වෙයිද මේකට දෙකක් යනකොට තුනක් යනකොට 100ක් යනකොට 200ක් යනකොට 1000ක් යනකොට 2000ක් යනකොට මොනවා වෙයිද කියලා උන්වහන්සේට ලොකු හැඟීමක් පහළ වෙලා තියෙනවා මේ උපේන ලද ධර්ම ස්කන්ධය අරසා කිරීම පැත්තේ. ඒ නිසා සරුවචනාංශලම දේශනා කළා තියෙනවා ස්වාමීන් වහන්සේ මේක ඉස්සරහක් මොකද වෙන්නේ කියලා. ඒකෙදි ওই විනය පැත්ත අහලා තිනවා ධර්ම පැත්ත අහලා තිනවා ආන සාරිපුත්‍ර සරුවචනාංශේ කිව්වා ඒක සරුවචන විෂයක්. ඕකට අත තියන්න දෙන්න එපයි කියලා. විනය පැනවුවේ සරුවචනාංශයට ඕන වෙච්ච වෙලාවේ ප්‍රශ්න ප්‍රස්තුතයක් ආපිලායි. නමුත් මේ ධර්ම කොටස ගත්තොත් ධර්ම විනය කියන එකේ ධර්ම කොටස ගත්තොත් සාරිපුත්‍ර සාංශේ පුදුමාකාර උත්සාහ දෙකක් කරන් තිනවා සරුවචාන්සේ වැඩ ඉන කාලේ මේක මේ සූත්‍රය ඉස්සලා තියෙන සූත්‍රය සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ දේශනා කරපු එකට කියන්නේ සංගීති සූත්‍රය කියලා. සංගීති කියලා කියන්නේ ඔක්කොම එකතු කරලා සංග්‍රහ කරලා තියෙනවා. ඒකෙදි උන්වහන්සේ පළවෙනි වතාවට ලෝකයේ මානවයා දැනුම පිඩු කරපු අවස්ථාවක්. මේකට ඥාන ප්‍රස්ථාන කියලා කියනවා. එහෙම නැත්නම් පෙළ ගැස්වීමක් කරලා තියෙනවා. දන්න සියලු කරුණු එක රාමුවකට දාලා පෙළ ගැසලා. පෙළ ගැස්සුවේ බුදුහාමුදුරෝ එක සූත්‍රයක් එක කාරණාවක් විතරක් කතා කරනවා. එක පරි එක කියන පරිච්ඡේදය දාලා එක සූත්‍රයක කාරණා දෙකක් තියෙනවා. දෙකේ පරිච්ඡේදයට දාලා තියෙනවා. එක සූත්‍රයේදී කාරණා තුනක් සඳහන් කරනවා. තුනේ දාලා 11ක් 1 2 3 4 වශයෙන් සංග්‍රහ කරගෙන සංග්‍රහ කරන ඔක්කොම ඇතුව එක තමයි පස්සේ අංගුත්තර නිකාය වශයෙන් එකතු වෙලා තියෙන්නේ. එකින් එකට එකින් එකට වැඩි වෙන ක්‍රමයට. නමුත් එතන ධර්ම සංග්‍රහාවක් කළා මිසක්කා ඒ සංග්‍රහ කරපු වස්තු L එකට යන ගතියක් ප්‍රතිපදාවක් නැහැ. දරුවෝ ඒත කරුණු එකතු කිරීම පමණයි වෙලා තියෙන හැබැයි ඒක කියෙව්වොත් හිතා ගන්න පුළුවන් බුද්ධ දේශනාව මෙතනදී කොතනකදී හරි මේකේ පිටු වෙලා තියෙනවා. ඒකේ ඊගාව પરම්පරාව තමයි මේ සංගීති සූත්‍රය එකතු කරගෙන ලද කරුණු ගොනු කරලා තියෙනවා L එකට දසුත්තරම් පවක්කාමි පත්තුන් නිබ්බාන පත්‍යා කියලා තොරතුරු තොරතුරු සඳහා එකතු කිරීම තමයි සංගීති සූත්‍රයේ තියෙන තොරතුරු නිවන සඳහා එකතු කිරීම තමයි දසුත්තර සූත්‍රයේ තියෙන්නේ. ඉතින් මේ වාගේ විශාල දැනුම් සම්භාරයක් අරගෙන පෙළගස්සෝ පළවෙනිම අවස්ථාව තමයි මේ මානව දැනුමේ theory of knowledge කියලා කියනවා epistemology ඥාන ප්‍රස්ථාන ඒක හොඳට පේනවා ඒ අපේ සර්වඥාන් වහන්සේගේ මේ සාසනයේ ඉඳිස්සලා බ්‍රාහ්මණිකයන් වශයෙන් ඔය උපනිෂත් ආදී ගොඩක් දැනුම තිබිලා තියෙනවා. දැනුම කිසිම හිගයක් තිබිලා නැහැ. හොඳට ඥානවන්ත හිටවල දැනුව තිබිලා තියෙනවා. හැබැයි මේක પરම්පරාවක් වශයෙන් ගිහිලා එකින් එකට එකින් එකට ගොනු වෙලා ඉහළ තැනට යන්න ඉනිමගක ස්වරූපයෙන් පෙළ ගැස්වීමක් කරගන්න එවකට මානව මොන මොලේ පසන වෙලා තිබිලා නැහැ. මේ තමයි පළවෙනිම වෙලාව කාටවත් දන්න මේ එදිනෙදා ජීවිතේ වැඩවලින් පටන් අරගෙන ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික සුද්ධ කරන සුද්ධ කරන ගිහිල්ලා අවසානයේ ඒ කල්පනා කරන ඥාණයම නැත්තම් ඒ මනසම විමුක්තියටපත් කරන තැනකට යන්න පුළුවන්. ඒ නිසා මේ ඥාන ප්‍රස්ථාන එහෙම නැත්නම් මේ සංගීති සූත්‍රය කාරණා දෙකකින් නැත්නම් තුනකින් වැදගත් වෙනවා. එකක් තමයි මේ සූත්‍රය ඉවර කරුවා නම් අපිට කියදාගෙන බුදුහාමුදුරෝ දේශනා කරපු දේ අඩු ගානේ කොතනකදී හරිපි අහලා තියෙනවා කියලා තියෙනවා කියලා අංග සම්පූර්ණත්වයක් විස්තර කරනවා. දෙක ඒ ධර්ම හුදු දැනුම සඳහා වෙන දැනුමක් නෙවෙයි ප්‍රායෝගික අර්ථයකට ගොනුවක් කරන් දීලා තියෙනවා. සංගීතී සූත්‍රයට සාපේක්ෂව දසුත්තර සූත්‍රයේ නිවනට යොමු කරලා තියෙනවා. තුන්වෙනි අතිරේක ලාභය තමයි අපි හිතමු මේ සූත්‍රයේ මේ 10 10 කොටුවක් ගහලා කොටු පුරවලා තියෙන. එක කොටුවක තියෙන එක නැති උනායි කියලා. හැලුණයි කියලා උරු 1000ක් යනකොට 2000ක් යනකොට 3000ක් යනකොට. ඒකට බලන්න පුළුවන්. ඊට ඉස්සරහ තියෙන කොටුවේ පස්සේ කොටුවේ වමේ තියෙන කොටුවේ දකුණු කොට බලන මෙතන ඇසිය යුතු ප්‍රශ්න මේකයි. මේකට උත්තරේ මේක වෙන්න ඇති කියලා ඕනම කෙනෙකුට අනිකුත් ත්‍රිපිටක කරුණු අනුව හිස්තම් පෙරවීමක් කරන්න ඒකත් ඥානවන්තයෙකුට යම් විදියකට අර වෙච්ච පාඩුව මකා ගන්න පුළුවන් වෙන විදිහ තමයි මේ දසුත්තර සූත්‍රය ඉදිරිපත් වෙලා තියෙන්නේ. තාම හැබැයි එහෙම අඩු කොටු ගාණක් මේකේ පේන්නේ නැහැ. කොටු 10න් පිරලා තියෙනවා. නමුත් න්‍යාය දැනගත්තොත් ඒ න්‍යාය තමයි ඒ කියන්නේ එකේ කරුණු පිළිබඳ ප්‍රශ්න 10ක් කරන උත්තර 10ක් දෙනවා. දෙකේ කරුණු පිළිබඳ ප්‍රශ්න 10ක් කරන උත්තර 10ක් එකම ප්‍රශ්නය ඇහෙන්නේ දැන් අපි ඉන්නේ අටේ පොතේ. අටේ පොතේ කියනකොට නිස්සාරණ වණේ පැත්තෙන් බැලුවා නැත්නම් ධම්මජීව හඳුරක පැත්තෙන් බැලුවොත් දැන් අපි මේ සූත්‍රයේටම වැඩමුළු 50 50 පැනලා කරලා තියෙනවා. එකේ වට මෙහෙමයි දෙකේ වට මෙහෙමයි තුනේ වට මෙහෙමයි. දැන් අපි ඉන්නේ අටේ පොතේ අටේ පොතේ පළ අහන ප්‍රශ්න තමයි කතමේ අට ධම්මා හාන භාගියා. මේ ශාසනයේ වැඩ කරන ශ්‍රාවක ශ්‍රාවිකාවන් වශයෙන් භික්ෂු භික්ෂුණී වශයෙන් උපාසක උපාසිකාවන් වශයෙන් දන්නවද පරිහානියට හේතු වෙන කරුණු අටක් බුදුහාමෝ දේශනා කරලා තියෙනවා කියලා ඔය තාරිපුත්‍ර සාන්ති අහනවා. කතමේ අට ධම්මා ආහන භාගිය. පරිහානියට හේතු වෙන කරුණු අට. ඉතින් පරිහානියට හේතු වෙන එක කරුණක් බුදුහාමෝ දේශනා කරලා තියෙනවා. දෙකක් කියලා තියෙනවා. තුන, හතර, පහ, හය, හත, අට. එහෙම ප්‍රශ්නයක් දන්නේ නැත්නම් උත්තරනේ ප්‍රශ්නයක් දන්නේ නැත්නම් දැනගන්න බුදුචානන්සේ මේ ප්‍රශ්නේ මතු කරලා මානවයාගේ මානව උත්තර දීලා තියෙනවා. අපි බුද්ධ ශ්‍රාවකයෝ වශයෙන් මේ අපි ඇසිය යුතු දේවල්. අපි හිතන්නේ නිවුස් අහන්න කියලා ඕනේ කියලා රේඩියෝ එක අහන්න ඕනේ, කට කතාවල් අහන්න ඕනේ, බයිලා අහන්න ඕනේ කියලා අපි හිතන්නේ ඇසීමට අපි ගොඩක් හදන්නේ. ඔය ශ්‍රාවක ශ්‍රාවිකාවන් වශයෙන් අපි දැනගත යුතුයි. බුදුජානනාංශේ මතු කරලා තියෙනවා හාන භාගීය කොටස් පරිහානියට ලක් වෙන කොටස් වර්ගයක් තියෙනවා. අන්නේ කොටස් අඳුන ගන්න ඕනේ. අඳුනගත්තොත් ඒ කෙනා පරිහානියට ලක් වෙන අඳුන කරුණු අඳුනගත්තේ නැති කෙනාට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඒ නිසා ඒවා නරක දේ කියලා පරිහානිය කර දේවල් කියලා අඳුන නොගෙන ඉඳීම සාසනයේ සඳහන් වෙන්නේ. දැනගන්න ඕනේ. මේවා පරිහානි කර ධර්ම. පරිහානි කර ධර්ම දැනගත්තොත් විතරයි එයාට ඒ පරිහානියෙන් ගැලවෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ අටටම පරිහානි කර වස්තු අටටම තනි වචනෙන් උත්තරයක් දෙනවා සාරිපුත්ත මහ ස්වාමීන්සේ අට කුසීත වස්තුනි කියලා මේ කුසීත වස්තු අට. ඒක සාමාන්‍යයෙන් දහම් පාසල යන ළමයෙක් වුණත් සාමාන්‍ය දන්න දෙයක්. බුදුජාන්නේ ආරම්භ මේ වීර්ය වීර්ය වැඩිවීමට වස්තු 8ක් දේශනා කළා. ඒව නැතිකම කුසීත වස්තු 8ක් වශයෙන් දේශනා කළා තියෙනවා. ඒ කුසීත වස්තු 8 අපේ අතර නිතරම සිද්ධ වෙනවා. හැබැයි ඒකට අපි නිදහසට කරුණු කියන. ඒ නිදහසට කරුණු කීම තමයි මේ තර්කණය තියෙන අපේ හිතේ තියෙන තර්කණය අපි ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. වැරදි වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙන නැත්නම් හදලා කියනවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් වැඩි හිටිය ඔච්චරයි කරන්නේ. දැන දැන දැන දැනේ වැරද්ද කරනවා. කරලි වෙලා දන්නවා මේක කවුරු හරි අහනවා මගෙන් ඔබ දැනගෙන මේ වැරද්ද කියලා. ඒකට නිදහස කරනු කල්පනා කළා තමයි වැරද්ද කරන්නේ. නැත්තම් ඒක ටක් ගාලා හදලා කියනවා. ඉතින් ඊට පස්සේ මේ මාතෘකාව ඉවරයි. හැබැයි වෙන්න තියෙන හානිය වෙලා. ආන්නේ වගේ ඒ නිදහසට කරුණු දැනගෙන අර වගේ ෂට ප්‍රඥාවකින් උත්තර දෙන්නේ නැතුව ඒක දැනගෙන හිටියානම් ඒ කෙනාට තේරෙනවා මේ කුසීත වස්තු කියන එක විද්‍යාරම්භ වස්තු වල අනිපැත්ත දෙවන්නේක් වගේ කියන්නේ තන්නේ ක්‍රම තමන් අතේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ කුසීත වස්තුවක් බවට පත් කරගන්න විද්‍යාරම්භ වස්තුවක් අපේ තියෙන තකතිරුකම විතරමයි ඕන කරන්නේ. අපේ මෝඩකම විතරයි ඕන කරන්නේ. ඔලොමලකම ඕනිනවා. පැත්තක ඉඳලා තෘෂ්ණාව උදව් කරනවා. තෘෂ්ණාව කරන්න පොඩ්ඩක් අර පැත්ත මේ යොමු වෙන එක විතරයි. නමුත් අපි අපේ අවිද්‍යාවමයි නොදැනුවත්කමයි අන්ධකාරෙමයි මෝඩකම්මයි තකතිරුකමයි මේ විරිය ආරම්භ කළ යුතු තැන්වල කුසීත බවටපත් වෙලා කටයුතු කරනවා මේ කුසීතකම මේ පොදු වශයෙන් පේන්න තියෙන මේ කුසීතකම යම් තැනක මදය ප්‍රමාදය කියලා සඳහන් කරනවා අපි දන්නවා ගිහි පන්සිල් වල අන්තිමට සඳහන් කරලා තියෙන්නේ සුරාමේරය මජ්ජ පමාදට්ඨාන වේරපණී සික්ඛාපදං සමන්ද මේ මදේට සහ ප්‍රමාදයට හේතු වෙන සුරාවෙන් නැත්තම් මත්ද්‍රව්‍ය වලින් අයින් වෙනවා කියලා. නමුත් හැම පෘථග්ජනයෙක්ම මත් වෙලා ඉන්නේ. හැම කෙනාම මත් වෙලා ඉන්නේ. හැම වෙලාවම ප්‍රමාදයට වැටලා ඉන්නේ. ඒ නිසා සරුවචනාංශයාගේ සියලුම ධර්ම බුද්ධ දේශිත අපි කියනවා නම් 84000ක් ධර්මස්කන්ධය කියලා. ඒක ඔක්කොම පිටු කරලා එක වචනෙන් කියන්න බැලුවොත් ඒක මං හිතුවේ ඉතල ඒක බුදුහාමරගේ නිග්‍රහයක් වගේ හැම පුළුවන් ද බුදුහාමර වෙච්චර විශාල වශයෙන් දේශනා කරපේක එක වචනෙට පිටු කරා නැත්තම් පුජ්ජ කරන්න කියලා. නමුත් මේ සතු දසුත්තර සූත්‍රයේ ඒක ඒකෙන් තමයි සූත්‍රේ පටන් ගන්න. කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ කියලා සාරිපුත්‍ර සාන්ති අහනවා. අපේ සරුවච්චන් ආංශේ අපි වගේ අයට දේශනා කරව බොහෝ උපකාර කරන එකම ධර්මය මොකද්ද කියලා. ඒකට සාරිපුත්‍ර සාංශේ උත්තර දෙනවා අප්‍රමාදෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ. පමාදෝ වීම අප්‍රමාදේ. ඒක ශාසනයක් ප්‍රතිපදාවක් භාවනාවක් ඔක්කොම එකතු කරන්න පුළුවන් තනි වචනයක්. නමුත් සිංහල බුද්ධ ආගමේ නැතිම වචනය. සිංහල බුද්ධ ආගමේ අප්‍රමාදයට සිංහල වචනකුත් නැහැ. හැබැයි සිංහලේ ප්‍රමාදේ නම් හොඳටම තියෙනවා. සිංහල වැඩක් කරන්න ගියොත් හැම වෙලාවෙම පමයි. අඩු ගානේ විනාඩි 30ක් පමවුනේ නැත්නම් ඒක කිසි සිංහල කමකුත් නැහැ. ඒක තමයි සිංහලයේ ගතිය. ඒක තියෙන අප්‍රමාදය අපෙන් නැති වෙච්ච තරම් නැති වෙලා තියෙනවා. ඒ නිසා යම් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් නම් මේ අෂ්ටකුතීත වස්තු කියන එක ධාරිපුත්‍ර සාංශේ පොදු වශයෙන් පොකුරටම දෙන නම වුණාට මදේ සහ ප්‍රමාදේ කියලා අපිට ගන්නත් පුළුවන්. අපි ඒක ඉස්සරහට කතා කරන යනකොට පුළුවන් තරම් සම්බන්ධ කරගන්න ඕනේ. ඒ කුසීත වස්තු කියන වචනේ විස්තර කරත් කම්මැලිකම, බුබ්බඩකම, පස්සර දාන ගතිය, වෙලාවට කටයුතු නොකිරීම කියලා අපිට සාමාන්‍ය අර්ථයෙන් දෙන්න පුළුවන්. අපි පමාව මොන හරි දෙයක් කරන්න වෙච්චාම ඒ කලේතු උණු උණු ඒ වැඩේ කරන්නේ නැතුව පස්සේ කෙරුවොත් ඒක නිකන් පිලුණු වෙච්ච බතක් කනවා වගේ තමයි. බත ඉදිච්ච ගමන් රත්‍රි පිට කනවා නම් ඒක වෙනම රසයක් තියෙනවා. ඒ වගේම gediyak ඉදිච්චාම ගහේ ඉදින වෙලාවදී ඒ gediy උපරිම රසය. ඊට පස්සේ පරිවුණොත් gediy රසෙ ඉන්නේ ඒ වගේ තමයි මොන දේ වුණත් පහු කෙරුවොත් පහු පහු වෙනකොට වැඩි කොහ කොහ වෙනවා ඇඹුලට යනවා. ඒ නිසා ශාසනය කටයුතු කරන එකන අප්‍රමාදීව කටයුතු කරන එකන විරියාරම්භව කටයුතු කරන එක හැම වෙලාවෙම අවදි මනසකින් ඒ වගේම පිපිච්ච මනසකින් විකසිත මනසකින් ගත කරනවා. ඉතින් කුසීතකම, පෘ탁ජනකම, මදය, ප්‍රමාදය ඒකට වඩා ඒ කියන්නේ අප්‍රමාදවර පිපිච්ච ගතියෙන් ප්‍රසන්න ගතියෙන් ගත කරනට වඩා ඒ වර්තමාන මොහොත පණලා එක්ක අතීතය ගැන හිත හිතා ඉන්නවා. එනත අනාගතය ගැන හිත හිතා ඉන්නවා. එනත අනික් කෙනෙක් ගැන හිත හිතා ඉන්නවා. එනත අනික් තැනක් ගැන හිත හිතා ඉන්නවා. ඕකට අවුරුදු 100ක් ගත කරත් ඒත් මදි. එකම චිත්තක්ෂණයකවත් මේ එළඹ සිටි ගතියක් වර්තමානට ඇවිල්ලා අවදි ගතියක් ගන්න අපේ හිතේ කවදාකවත් ස්වභාවයෙන් මතුවෙන්නේ නැහැ. ඒක අර පරතෝ ഘോഷෙන් තමයි එන්නේ. ඒ දුන්නත් ඒක කරන්න හැකියාව තිබුණත් අපි දහසකොත් එකක් නිදහසට කරනු කියනවා. ඒක කරගන්න බෑ කෙරෙන්නේ නැහැ. කරන්න මට මේ මේ දේවල් නැහැ කියලා. ඉතින් ඒ ටික ඔක්කොටම තමයි ගෙඩිය පිටින් පොකුර පිටින් කුසීත වස්තු වශයෙන් සරුවචනාසේ දේශනා කළා තියෙන අපිට මේ සාරිපුත්‍ර සාංශේ මතක් කරලා දෙන්නේ. ඉතින් ඒක නිසා ඒ කුසීත භාවය වීරියක් හට ගන්න පුළුවන් ප්‍රස්තාවක්. මොකද බුබ්බඩයා, කම්මැලියා, බද්බූසා ඒක කුසීතකමකට දාගෙන පස්සට දානවා. පස්සට දාලා පිලුණු වුණාට පස්සේ උඩු දිව්වට පස්සේ ඉතින් මේක පිළිකාව මේක අර්බුදයක් අනම්මනම් කියාගෙන දුරදි ගියනවා ගහ ලොකු වෙන්න අරලා පොරවෙන් කපන්න හදනවා මිස ඒකේ නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවේ කඩන්න තියෙන හැකියාව ඒක ඒක සර බලධාරී හැකියාවක් මානවයට තියෙන උප්පත්ති මහඹෙන ශක්තියක් ඒක පස්සට දැමීම සිද්ධ වෙන්නේ මේ තෘෂ්ණාව සහ විද්‍යාව නිසා ඒ නිසා යම් කිසි කෙනෙක් කුසීතවත්තු කම්මැලි තමයි බණ අහනක් කම්මැලි තමයි. නමුත් මේ බණ අහනකොට හරි කමන්නේ කොයි වෙලාවක හරි මේ කාරණාව තේරුම් ගත්තොත් තේරුම් ගනීවි මේ කුසීතකමට අනින් අයට අනික් ඇත්තන්ට අපි කරුණු පටවන්න ගියාට දොස් පටවන්න ගියාට හොඳට ගැඹුරෙන් බලන්න යනකොට ඒක දෙවන්නේක් සම්බන්ධ නැති කෙලෙසයක්. Tamangeම තනි කර බුබ්බඩකම්මයි තියෙන්නේ. පමාවමයි තියෙන්නේ. එහෙම නැත්නම් මත් වීමමයි තියෙන්නේ. ඒක තේරුම් ගැනීම සඳහා සරුවච්චන්හන්සේ ගන්න ප්‍රයත්නය අම්මා කෙනෙකුට තමන්ගේ දරුවට කරන්න බැරි එකක් කියලා කියනවා. තාත්තා කෙනෙකුට තමන්ගේ දරුවට කරන්න බැරි තරම් මේ කියලා දෙන්න බැරි එකක් කියලා දෙන්න හදනවා. දුද්දදන් දදාති. දෙන්න බැරි දෙයක් මේ දෙන්න හදනවා. දුක්කරං කරෝති. කවුරු හිතන්නේවත් නැහැ. ඌට ඕන උගේ මට්ටම තමන්ගේ මට්ටම් තම මට්ටම් කියලා ඌට ඕන දෙයක් කරගනින් කියන එක තමයි අපි ඒ ඕන එකකට අපි දෙන්න හදන්නේ ඒක ඒක වල්බూరు නිදහසක්. ඒක තියෙන්න ඕනේ මට අනිකවට ඇඟිලි ගන්න කියන එක නෙවෙයි තියෙන්නේ. නමුත් බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණාට පස්සේ ප්‍රබුද්ධ වෙච්ච කෙනෙක් පහළ වුණාට පස්සේ බුදුජාන් වහන්සේට පේනවා මානවයට මූලින්ම උප්පත්තියෙම සහජයෙන්ම ලැබිලා තියෙන ඒ ගතිය මතු කරලා දෙන්න බුදු කෙනෙක් වෙන්න ඕන. සාමාන්‍ය ලෞකික භෞතික ඥාන තියෙන කිසිම කෙනෙකුට කොච්චර කරුණාවක් මෛත්‍රියක් තිබුණත් මේ හැම දෙයකටම හේතුව උඹේම අවිද්‍යාව කියලා කොම්බට දමලා ඇල්ල කියන්න පුළුවන් කමක් නැහැ. සරුවචනාංශෙත් ඒක පිළිගත්තෙත් නැහැ. අන්තිම උත්සාහ කරලා කරලා කරලා සර්වඥතා ඥානීදි තමයි තේරුම් ගත්තේ. දෙවන්නේක් නැහැ සර්බලධාරී දෙවියෙක් හෝ එහෙම නැත්නම් කෝණියමක් හෝ වෙන මොකක්වත්ම නෙවෙයි තියෙන්නේ අවිද්‍යාවමයි. ඒක තේරුම් ගැනීම තරම් විද්‍යාවක් ලෝකයේ ඇත්තෙත් නැහැ. ඉතින් ඒක සඳහා ඒක තේරුම් ගන්නකොට මේ අවිද්‍යාවම අවිද්‍යාව වශයෙන් තේරුම් ගැනීමයි විද්‍යාව කියන්නේ. ඒතකොට මේ කුසීත වස්තුවම විරි ආරම්භ වස්තුවක් වෙනවා. බුදුමාකාර උත්ප්‍රේරණ ශක්තියක් එනවා. මේ මේ ඔක්කොම වෙලා තියෙන මම නිසාමයි දෙවන්නේක් නැහැ. ඒ නිසා මට දැන් වුණත් පමාණයි. දැන් උන්ට පටන් අර ගන්න පුළුවන් නම් මට අප්‍රමාද වෙන්න පුළුවන්. පමාව අයින් කරලා යන්න පුළුවන්. මදයෙන් අයින් වෙලා යන්න පුළුවන් කියලා දැනගත්තාම එතනදිම ඒ ඒ හිතෙන ඒ දැටහෙන වෙලාවෙදීම පෞරුෂත්ව වෙනසක් ඇති වෙනවා. පෞරුෂත්ව විතරක් නෙවෙයි ඒ පුද්ගලයාගේ රුචි අරුචිකම් වලත් වෙනසක් ඇති වෙනවා. ඉතින් මේ මේ වෙනස ඇතිවීම සඳහා කලාවක් වෙලාවක් සහ ස්ථානයක් නැති නිසා ඒ වෙනස නෛර්යානිකයි. ඕනම වෙලාවක වෙන්න පුළුවන් ඕනම තැනක වෙන්න පුළුවන්. ආගමෙන් කරන්නේ උකට වෙලාවල් සහ ස්ථාන නම් කරන එක විතරයි. ආගම කියන ඕක වෙන්න නම් දඹදිව ඉන්දියාවට යන්න ඕනේ කියලා කියනවා. එහෙම නැත්නම් මතුබුදු ආමතුරු එනකන් ඉන්න වෙනවයි කියලා ඕක ඕක වවාගෙන කණ එක තමයි මේ ආගම් වලින් කරන්නේ. බුද්ධ ආගමෙත් ඉච්චරයි කරන්නේ. යම් වෙලාවක යාගමෙන් හරි කමන්නේ ඔතෙන් ඇවිල්ලා ආගන් ලෙල්ල ගලවලා දාලා ධර්මයේ මතු කරලා ගත්තොත් ඒ කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා මම ਸਰබලධාරි දෙයියන්නත් වැඩිය බලවත්. ඒ මොකද මට ඕනේ නම් මට අවිද්‍යාවට වැටලා මදේට වැටලා පමාදයට වැටලා කුසීත වෙන්න පුළුවන්. 100%ක්ම අයිතිවාසිකම තියෙනවා. ඔය කොච්චර මේ බඟේ ගිහිලා කොච්චර තකතිරුකම් කරලා තුනට ටොංගනම් පව් කරලා තිබ්බත් දැන් ඕනේ නම් ඒක අනිත් පැත්ත හරව ගන්නත් පුළුවන්. මේක විරි ආරම්භ වස්තුවක් කරගන්නත් පුළුවන්. එතකොට තේරෙන පටන් අර ගන්නවා මානිස්ස මානස තරම් ওই එකම අකුසලයක්වත් බලවත් නැහැ. ඒ මනසට අවශ්‍ය පෙළ ගැස්ම හරි ගැස්සලා එල්ල කරගත්තා නම් හැම කෙනාම නිවන් දැකපු දවසේ කියාවි දැන්නව දන්නේ මේ ඉපදිලා තිනකොටම නිවන් දැකලා ඉපදිලා තින්නේ දැන් තමයි දන්නේ කියලා. අපි හිතනවා නිවන් දකින්න මේ මගදී යනකොට කකුලේ පය වැදිලා වගේ මොනවා හරි හම්බ වෙන එකක් කියලා නෑ. ඉපදෙනකොටම නිවන තියෙනවා. එක්කෙනෙක්වත් පිළිගන්නේ එක්කෙනෙක්වත් පිළිගන්නේ කියන තව දන් දීලා මදි අප්පා තව ටිකක් දන් දුන්නොත් ඔන්න නිවන නිකන් මතුවෙලා එයි රත්නපුරේ යනකොට මැණික් ගලකට පය වැදුනා වගේ නැත්නම් අපේ සීලෙ මදිකමනේ තියෙන අපිට මේ දුර්ලභම තියෙන සීලෙ මදිකම ඒක හදාගත්තොත් හරියි එහෙම නැත්නම් අපිට භාවනා කරලම අධිකම තියෙන්නේ. එහෙම නැත්නම් මේ බුද්ධ ශාසනය දැන් කාලි ඉවරයි. අසි 2500 ඉවරයි. දැන් නැති 2500 මෛත්‍රී බුද්ධ ශාසනය આવොත් නම් ඩොග් ගාලේක පාට නිවන්ට යන්න පුළුවන් මේ කියලා අපෙන් බාහිර මොනවා හරි හොයන එක තමයි ප්‍රත්‍යඥයක වැඩි. හැම වෙලාවෙම තාම හම්බ වෙච්ච නැති නැත්නම් හම්බෙලා පහු කරගෙන ගිය එකක් දැකලා චකේ අනිච්චන් දුක්ඛන් සංසාරේ කියලා ඉන්නවා. මේ දැන් උනත් ඒකට කරන්න පුළුවන් කියන එක මදය ප්‍රමාදය අයින් කරනවා කියන එකයි මෙතන තියෙන්නේ මේ කුසීත වස්තුවම කුසීත වෙන්න වෙන හේතුවම විද්‍යාරම්භ වස්තුවක් බවට පරිවර්තනය වීම අයෝනිසෝ මනසිකාරයේ යෝනිසෝ මනසිකාරය බවට පත්වීම කියන කටයුත්ත. ඒකට කාලයක් සහ වේලාවක් කාලයක් සහ දේශයක් නැහැ. ඉතින් අන්නේ වගේ තමන්ගේ තියෙන මේ භව සම්පත්තිය එමෙතන සමන්ගේ තියෙන මේ පින තේරුම් ගන්න කොච්චරක් සීලානුගහිතේ දෙන්නද කොච්චරක් සුතානුගහිතේ දෙන්නද කොච්චරක් සාකච්ඡානුගහිතේ දෙන්නද කොච්චරක් සමතානුගහිතේ දෙන්නද කොච්චරක් විපස්සනානුගහිතේ දෙන්න ඕනද කියන එක එක්කනයින් එක්කනට වෙනස්. මොකද Taman හිතාගෙන ඉන්නවා මට මේක කරන්න බැරි මේ හේතුව නිසායි කියලා එක තන්නේ කර මනෝ විකාරයක් තමයි. එහෙම හදාගත්ත ලෝකවල අපි හිට වෙලා ඉන්න නිසා අපි දෙන්නේ එක ලෝකේ නැහැ. අපි ජීවත් වෙන්නේ අපේ අපේ හදාගත්ත ලෝකවල. ඔයාට තේරෙන්නේ නැහැ අප්පා මට තියෙන ප්‍රශ්න මට මේකනේ තියෙන්නේ කියලා අපි ඇඟට ගහලා දෙන්න හදනවා මිසක් තෝත්තිනේ මං ඉන්න අසුචි වලේ මේ ඉන්න තවත් ගූපණුවෙක් කියලා අපිට හිතෙන්නේ නැහැ. ඔක්කොම එකම කක්කවලේ ඉන්නේ. ඔක්කොම එකම කක්කවලේ ඉන්නේ මොන සබන් ගහලා නැවත් හරියන්නේ ආයෙත් බහින කක්කවලට තමයි. ඒ වෙනුවට අපි හිතන නෑ නෑ මගේ ප්‍රශ්නේ සුවිශේෂයි පුද්ගලිකයි රහසිගතයි. ඒක අරසා කරන්න තමයි මේ පුදුම මෙරිල්ලක් මරන්නේ ඒ නිසා රහස තියාගෙන බඩ බොක්කේ තියාන උපදිනවා බඩ බොක්කේ තියාන මැරෙනවා රැයට පුතියාගන්නෙත් ඒක තියාන උදේ පාන්දර නැගිටලා චෙක් කරලා බලනවා ඒ ඒ කක්ක ගුලිය තියනවාද කියලා කක්ක ගුලිය තියෙන ඔන්න සිඩ්නිය වෙල්ලලා වෙස්ටර්න් යුනිවර්සිටි එකේ ඉන්නව නෙවෙයි ගෙදර ඉන්නවා වගේ දැනුනොත් ඔන්න නිින්ද යනවා නැත්තම් නිතිපොළ මාරුණා කියලා නිින්ද යන්නෙත් නැහැ යාර කක්ක ටික තියෙනවා ඒක අරසාගෙන තමයි පුද්ගලිකත්වය කියන්නේ ඒක තමයි මගේ රුචිය ඒ කිසි කෙනෙකුට අයිති කරන්න දෙන්න බෑ මානව බවත් මතක නෑ අපිට. ගෑනි කියලා හිතාගත්ත එකේ ගෑනිම තමයි. ඒකිට කවදාකවත් පිරිමිහිතක් එන්නේ. පිරිමි කියලා හිතාගත්ත මනුස්සයා කවදාකවත් හිතෙන්නේ නෑ. මේ මනුස්සකමක් අපිට තියෙනවා කියලා. මේ ගෑනි පිරිමි දෙකටම පොදු මනුස්සව නෑ. අපි ගෑනු අපි පිරිමි. ඉතින් ඊට පස්සේ ඉතින් ගෑනු ගෑනු ගයිතිවාසිකම් වලට ඔන්න යුද්ධයක් පටන් ගන්නවා. පිරිමි පිරිමි අයිතිවාසිකම් වලට යුද්ධ කරගන්නවා. එක එක එක එක කට්ටි වාදයකට වැටලා ඉතින් නිව ගන්නවා කුඩු පිරිස් කවුරු ඉලව් වගේ. ලෝකේ පුරාවට තියෙන එක. කාටවත් තේරෙන්නේ නැහැ මේ මානවකමක් තියෙනවා මේ මානවකමේ පිටින් ගෑවිච්ච පොඩි ග්‍රීස් ටිකක් එහෙම නැත්නම් මේ මජන් ටිකක් එහෙම නැත්නම් මේ කච්චලක් මේ තියෙන්නේ නමුත් මේක තනිකර මානවකමක් තියෙන කියලා ඒක තේරුම් ගන්න එක අපි හිතනවා නෑ නෑ මට එහෙම කරන්න තාපින්නේ මං දන් දීලාමදි සීල් රැකලාමදි භාවනා කරලාමදි කියාවේ ඒ ඔක්කොගෙම කරන්නේ අර කුසීස වස්තුවක් ඒ කුසීස වස්තු අටෙන් එකක් එකවරකට වැඩ කරනවා මම කියන්නේ කුසීත වස්තු අරික්කාලක් කියලා. දන්නවනම් කොයි වෙලාවකද මගේ කොයි අරික්කාලද දැන් ඉලෙට අවිලා තියෙන්නේ කියලා ඒ හොයා බැලීමම ආර්ය පරිශ්‍රණයක් වෙනවා. මම අද මේ දැන්මත් වෙලා තියෙන මොකේද? පමා වෙලා තියෙන මොකේද කියලා අදාළ කුසීත වස්තු අල්ලගන්න බුදු කෙනෙක් හිටියානම් බුදුරජාස්තේ ආශ්‍යානුසේ ඥානේ ඩොක්කක් කරන්න කියලා දෙනවා. ඔබ බෑ කියන කාරණා මෙන්න මෙතනයි ඔබ හිර වෙලායි තියෙන්නේ කියලා. එහෙම නැත්නම් කණ්ණාඩියක් ඉස්සරහට ගියාම තේරෙනවා. ඒක නම් ප්‍රතිවීක්ෂා කරනකොට තේරෙනවා. එහෙම නැත්නම් සතිමත් වෙනකොට තේරෙනවා. අතිමත් වෙනකොට තේරෙනවා මම මේ වර්තමාන මොහොතට අවදි නොවීම සඳහා නැත්නම් එළඹ සිටි චිත්තක්ෂණ නොවීම සඳහා දැන් මට මොකද්ද හරස් වෙලා තියෙන්නේ මොකද්ද අරියාදු රේටලා තියෙන්නේ කියලා බැලුවොත් මවාගත්ත දෙයක් විතරයි. එහෙම දෙයක් ඇත්තේ නැහැ. මවාගත්ත දෙයක් තියෙන ඉතින් අපි කැමති මම්ම වාගත්ත දේ ප්‍රകൃතියට වැඩි. ප්‍රകൃතිය ලේසි වැඩ කරන්නේ. මම මගාගත්ත දේ වැඩ කරන්න බෑ මොකද ඒක මම විසින්ම හදාගත්ත දෙයක් නිසා. ඒ නිසා මේ කුසීත වස්තු එක එක එක විස්තර කරලා බලනකොට ඒක නිකන් මේ ආර්ථික විශේෂඥයෙක් ආර්ථික සමීකරණ අටක් පෙන්ලා දෙනවා වගේ. දේශපාලනඥයෙක් මේ රටක් දියුණු කරන්න පස්වරු සැලැස්මක් දසවරු සැලැස්මකේ සැලැස්මක් ඉදිරිපත් කරනවා වගේ. සමාජ විද්‍යාඥයෙක් සෞභාග්‍යයක් ඇති කිරීම සඳහා මේ සමාජ විද්‍යාත්මකව ඉදිරිපත් කරන මේ ව්‍යාපෘති වගේ. එනිසා මේ කුසීත වස්තු කියනකොට තේරෙන්නේ නිවන් දකින කතාව. ඒක පේන්නේ මේ මිනිස්යාගේ අභිවෘද්ධිය. එහෙම නැත්නම් හිතසුව. එහෙම නැත්නම් අර්ථ කුසලය. එහෙම නැත්නම් අර්ථ සිද්ධිය. ඒ නිසා මේ කුසීත වස්තු කතා කරන වෙලාවකදී ඒක නිවන් සඳහාම වෙනවද එහෙම නැත්නම් මේ භෞතික ආර්ථික දේශපාලන දියුණුව සඳහාද කියන එක එච්චර බලපාන්නේ නැහැ. යටින් යන තේමාව තමයි මේ ලෝකයා සාමාන්‍ය බලාපොරොත්තු වෙන සාමාන්‍ය සමාජ තත්වයක් ඇති කරගත්තට පස්සේ ඒක නැතුව කරන්න බෑනේ මේක. ඊට පස්සේ යා ආධ්‍යාත්මික පැත්තට ගෙනියන එක. ඒක සිද්ධ වෙනවා. ඉස්ලාම යා තමන් පිළිබඳ සතුටටපත් වෙන සම්පත්‍ති කර මට්ටමට එන සාමාන්‍ය මූලික අවශ්‍යතාවයන් තියෙන කෙනෙක් පාටපත් වෙනවා. නොතිපිච්ච කිසිම කෙනෙකුට ආධ්‍යාත්මකට යන්න බෑ. ඕනෑමට වැඩි වස්තු රැස් වෙච්චම ආධ්‍යාත්මයට යන්න බෑ. ඒකේ මධ්‍යම ප්‍රමාණයට ආවට පස්සේ ඒ සඳහාත් මේ කුසීත වස්තු උදව් කරනවා Tamanට අඳින්න දෙයක් හොයාගන්න, කාණ්ඩ බොණ්ඩ දෙයක් හොයාගන්න, ලකින්න ගෙපල ගෙපලක් හොයාගන්න, බෙහෙත් ටික හොයාගන්නත් කුසීත වස්තු අවශ්‍යයි. ඒක හම්බුණාට පස්සේ එව්ව වැඩි කරමින් සුඛපභෝගී වෙලා උපභෝග පරිභෝග වස්තු වලින් ආඩි වෙලා ඉන්න එක නෙමෙයි තියෙන්නේ. ඒ අතරින් යටින් ආධ්‍යාත්මික පැත්තට ගෙනින එකත් මේ කුසීත වස්තු වල කරනවා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් මේක Taman දන්න විශේෂේශයට අනුව නැත්නම් Taman දන්න තර්ක ශාස්ත්‍රයට අනුව දාලා අඩු ගානේ මේ භෞතික ලෞකික දියුණුවකට මේක පාවිච්චි කරන්න ගත්තත් අර ආධ්‍යාත්මයට වැඩ කරන නැත්නම් තපස් රකින්නයි කියන කරන කෙනාට වගේම මුලින් පුදුමාකාර ගැම්මක් තල්ලුවක් ඔප පැටිවීමක් තෙදක් එන්න පටන් අර ගන්නවා. ඒ නිසා මේක බෞද්ධ බෞද්ධ කියලා වෙනසක් ඇත්තෙත් නැහැ. භාවනා මාර්ගයේ කොතන ඉන්න කෙනාටත් බලපාන. මේ ආධුනිකයට විතරයි, මැදේ කෙනාට විතරයි, අගේ කෙනාට විතරයි කියලා එහෙම වර්ගයක් නැහැ. ඒකයි මේවට මේ ධර්ම කියලා කියන්නේ කාටත් කොයි වෙලාවටත් බලපානවා. ඒක නිසා අපි අද දවසේ නැත්තම් වැඩමුළු වැඩ ධර්ම දේශනාවලේ පළවෙනි දවසේ ගත්තොත් කොහොමද සරුවචන් වහන්සේ ඉදිරිපත් කරපු මේ කුසීත වස්තු සාරිපුත්‍ර සාංශ අපිට මතක් කරන්නේ ඒකට බුදුරජාණන් වහන්සේ කාටත් තේරෙන විදිහට මොකද්ද මේ කුසීත වස්තුවක් කියලා කියන්නේ අපේ එදිනදා ජීවිතයට අදාළ දෙයකට දාලා කියලා දෙනවා. මේ උගන්නන්නේ කියන්නේ ආර්යන වහන්සේලාට නෙවෙයි. ආර්යන වහන්සේලාට වැටහෙනවා. හැබැයි මේ සාමාන්‍ය උහුදී ජනතාවට සාමාන්‍ය එදිනදා ජීවිතේ ගත කරන කෙනෙකුට ඉදාවුසෝ බික්කු කම්මං කාතබ්බං හෝති. මේ සාර්පත්‍ය සාහිත්‍ය මේ කතා කරන බුද්ධ ජනවංශේ ඉදාවුසෝ ඉදාවුසෝ නෙවෙයි ඉදබික්ක වේ කියලා සරුවචාන්ස් කියන යම් කිසි කෙනෙකුට කල යුත්තක් තියෙනවා. කාතබ්බං කම්මං හෝති. තස්ස ඒවං හෝති. එහෙම කල යුතු කාරණාවක් තියෙද්දී යාට මෙන්න මෙහෙම පරිවිතක්යක් පහළ වෙනවා. කම්මං මේ කාතබ්බං භවිෂ්‍යත මට වැඩක් කරන්න තියෙනවා දැන්. කියන්නේ කල යුත්තක් තියෙනවා කියන එකයි. කම්මං මෝපන මේ කරොන්තස කායෝ කිලමිසිතේ කරන්න ගියොත් නම් ඇඟ රිදෙනවා. අඟ ක්ලාන්ත වෙනවා. බෙහෙස වෙන්න වෙනවා. দাড়ි දාන වෙනවා, කීල්ලෙන් দাড়ි දානවා, দাড়ි දානවා කියලා ක්ලමතේ කියන වචනේ පාවිච්චි කරන්නේ ඇඟ ක්ලාන්ත වෙන්න ඉඩ තියෙනවා. හන්දදාහං නිපජ්ජාමි. ඒ වෙනකොට බුදියන ඉන්න එක හොඳයි. වැඩේ කරලා භාවනා කරොත් බුදු වෙන්න පුළුවන්. නැත්තම් බුදියන්න පුළුවන්. ওই දෙක අතර වෙනස තමයි මේ කුසීත වස්තු සහ විරියාරම්භ වස්තු කියලා කියන්නේ. ඒ නිසා භාවනා මධ්‍යස්ථාන විතර බුදිය ගන්න ලෝකයක් නැහැ. ඕන කෙනෙකුට නිින්දයක් නැති ලෙඩක් එනවනම් භාවනා ශාලාවක් ළඟට යන්න ටක් ගාලා නිින්ද. හිටගෙන බුදිය. ඉඳගෙන බුදිය. දැර මෛත්‍රක ඒ වැඩ කරපු ඒ ළමෙක් හිටියේ ළමයා මේ දවස් කුඩු ගන්නවා හරියට. ඒ නිසා කාමරයක දාලා වහලා වගේ තමයි තියාගෙන හිටියේ. පස්සේ මිනිස්සයා ඒක කුඩු ගන්න වෙනකොට බොණ්ඩ පටන් අරගෙන ඒක හොඳයි නේ ඉතින්. ඊට පස්සේ ඒක කතා දෙකුත් බැඳලා මේ බර බර වාහන එලවන්න මේ මිඩල් ඊස්ට් ගියා. ගියාට පස්සේ නැවක් ආවොත් මැරෙන්න වැඩලු. ඉතින් නැවක් නැත්තම් ඩෙක් එකට වෙලා බින්නකට පරියන්කයක් ගන්න. ඉතින් අරාබිකාරණලු උඹ මේ ඉඳගෙන බුදියා ගන්න ක්‍රමේ කොහෙන්ද ඉගෙන ගන්නද කියලා. ඒගොල්ලන්ට පේන්නේ මේ මේ බුදියා ගන්න බුදියාගෙන හලාවටලා බුදියන එක නෙමෙයි අමුතු ක්‍රමයක් දන්නවා ඉඳගෙන බුදියන්. කියන භාවනාවේ සමාධියට ගියාට පස්සේ ඕන කෙනෙකුට පේන්නේ මනස එතන නෑනේ. මත් වෙලාගෙන. සමහරට ඇත්තටම බෙල්ල සාක්කුවේ දාගෙන බුදියනවනේ දෙකම තියෙනවා. ඉතින් ආවිල මට කියනවා මේ ස්වාමීන් වහන්සේ අපිට උගන්න දේවල් නිසා ඒ මිනිස්සු මගෙන් අහන්නේ තමුස කොහෙන් දොයි මේ ඉඳගෙන පුදින ක්‍රමය අල්ලගත්තේ කියලා. ඉතින් අර කුසීතයට වැඩක් කරන්න එනකොට එයා දන්නවා දැන් ඇඟ රිදෙනවායි කියලා. ඒ ඇඟ රිදෙන ගතිය නිසා එයා හිතනවා ඊට වැඩිය හොඳයි බුදිය ගන්න කියලා. කටයුත්තක් මතුවෙච්ච වෙලාවේ ඒකල යුද්ධ එක. මෙතනදී තේරුම් ගත යුතු කරුණු ටිකක් තියෙනවා. මේ වැඩ ලෝකේ තියෙන වැඩ බදා ගන්න එකක් නෙවෙයි මේ කතා කරන්නේ. Taman වෙත එළඹිච්ච කාරණාවක් තියෙනවා. මම කළ යුතු වැඩක්. ඒක දැන් කෙරුවා නම් ඉවරයි. නමුත් ඒක කරන්න මට කම්මැලිකම නිසා, කුසීතකම නිසා ඒක හේතුවක් කරගෙන නිදා ගන්න යන එකට කියනවා කාරණාවක් වැඩක් කරන්න ඉස්සර වෙලා ඒ කරන්න වෙන වැඩේ නිසා ඇති වෙන කාය දරතේ කාය වෙහෙස ගැන කල්පනා කරලා නිදා ගන්න. ඉතින් මේක බැලුව බැලමට පේන තියෙන්නේ මේ ව්‍යාපාර වලට බලපාන නැත්තම් මේ බිස්නස් කියලා කියන්නේ බිසිනස් එකනේ. බිස්නස් කියන වචන ඇවිල්ලා තියෙන එතන ඉන්නේ. ඒ කලබල ජීවිතයකට පසුබාහන ගතියක් තමයි මේකේ පේන්නේ. ඒක ඇත්ත තමයි. මොකද භාවනා ජීවිතයේදී ආරම්භයේදී ගොඩාක් ශක්තිය අවශ්‍යයි. ඒ නිසා උඟ දෙනෙක් කියන්නේ භාවනා මධ්‍යස්ථානවල අපිට ඉඳගෙන ඉන්න බෑ අපිට සිල් ගන්න බෑ අපිට රැට නොකා ඉන්න බෑ කියලා මේවා මේ පුංචි කාරණා ටිකක් ඉදිරියට තියාගෙන ඒකෝලින් විශාල මායාවක්ම වාගෙන භාවනා කරන්න වෙනම පිස්සු જાතියක් අපිට පිස්සු නෑ අපිට බෑ භාවනා කරන්න කියලා. අපිත් එහෙමනේ භාවනා කරන්න ඉන්නේ ඉස්සලා. භාවනා කරන්න මටත් කතා කරලා මම කෙලිම කිව්වොච්චර තමයි මට එහෙම මට එහෙම කමක්. භාවනා කරන්න ඕන කමක් නෑ මට කතා කරන්න දෙපා එන්නේ නෑ. දැන් මට පිස්සු කොච්චරද කියනවා අනුන්ට භාවනා කරන්න කියන තරමටම පිස්සු ඇදලා තියෙනවා. පටන් ගන්නකොට ඕනම කෙනෙක් ඒ ගන්න අමාරුයි. ඒ අපේ අපේ සරුවච්චන් ආහන්සේ මේ ගෞතම සරුවච්චන් ආහන්සේ අන්තිමට පහළ වෙච්ච කාශ්‍යප සරුවච්චන් ආහන්සේ කාලේ. ඔය ජෝතිපාල මානවකයයි කියලා මේ අඩුකු නෑ උසස් කුලයක තරුණෙක් වෙලා ඉඳලා තියෙනවා. ඉතින් කැම බීම හොඳට තියෙනවා. සැපසේ ඉඳලා තියෙනවා. ඉතින් මෙයාට හොඳ කල්යාණ මිත්‍රෙක් ඉඳලා තියෙනවා මේ ගටිකාර මේ කියලා. ඉතින් එයා කාශ්‍යප සරුවචන්ද හොඳ උපස්ථායකය. අන්තිම දුප්පත්. ඒ දවසක් මේ ජෝතිපාල මානවකයා ගටිකාරලා ගෙදර යනවා නෑකමකට. එයාගේ අම්මා තාත්තා දෙන්නේ මන්දයි. ඒ නිසා එයා මැටි වලින් මැටි භාජන හදලා මැස්සක් ළඟ මැස්සක් තියලා තියෙන පුච්චලා කැමති කෙනෙක් මැටි භාජනයක් ගෙනියලා කැමති නම් උඳු හරි තල හරි මෑ හරි මොනවා හරි ධාන්‍ය ටිකක් දාලා යන්න ඕන. මේ මනුස්සයා මෙතන නෑ අම්මයි තාත්තයි යන්දයි. අර ඉතුරු වෙලා තියෙන ධාන්‍ය ටික නැවලා තම්බලා දීලා අම්මලා තාත්තලා රකින්න යා නිතරම මැටි කර්මාන්තය කරන කුඹල්කාරේ කුඹකාර. හැබැයි කාශ්‍යප සාරෝචන්සේගේ ප්‍රධානම උපස්ථායකයා. ඉතින් මෙයා ගියාට පස්සේ ජෝතිපාල කතා කරලා කියනවා යාළුවට මෙහෙමයි මමට හොඳ වටිනා කල්යාණ මිත්‍රෙක් හම්බුණා. පොඩ යන්ද කියලා. දැන් මේ ඊගාට පුදු වෙන්න ඉන්න එක නම මේ ජෝතිපාල. අනේ උඹ ඔය තට්ටේ අපි එකට රැවටිලා උඹ හැමදාම ඕනේ මාට ඌව පිස්සු නෑ මම යන්නේ නෑ. ඉතින් ඒකට අර ගැටිකාරය කල්පනා කරා මම ඉදිරිපත් කරපු ක්‍රමය. හරි නෑනේ මේ මාස නම්බුකාර මිනිස්සෙක් මම කිව්වා මේ යන් කියලා ඇව ඇත්තටම කියන්නේ බොහොම ඇත්තක්. ඊට පස්සේ ආයෙසරයක් එක්කම සංග්‍රහ කරලා ඔක්කොමලා කිව්වා මම ඉස්සලා කියපු එක එහෙමයි. මෙහෙමයි මම විවේක වෙච්ච වෙලා කියන්නේ මේ මයිර යුතුයකමක් මම ගිහිල්ලා අඳුලා දෙනවා ඒක බොහොම පුදුමාකාර වටන මිත්‍රයෙක් කියලා. යුවති පාලමානක ආයෙත් බයිනවා. බොයි හිස මුඩු මහගත් මුඩු මහණේකට රැවටිලා. මං ආවේ උඹ බලන්න මට බෑ. ඒ රාජකරණ ජීගත් හරහා සාදු ඊට පස්සේ කියන නාණ්ඩයන් කියලා ගඟට ගියාට පස්සේ ගටිකාරට ඉන්නම බෑ මේ මනුස්සයාට කොහොම හරි මේක පෙරලා දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ගිහිල්ලා කෙස් වලින් අල්ලා ගන්නවා ගැලවෙන්න බැරි වෙන්නේ. අල්ලා කියන වරෙන් යන්න කාශ්‍යප දරුවන් සල්සේ බලන්නේ. ජෝතිපාල කල්පනා කරන මේ අඩුක්ලේ මිනිස්සෙක් මගේ ඔළුවෙන් අල්ලනවා කියලා කියන්නේ ඒක මාරාන්තික වැඩක්. ඊපස්සේ මේ තුන්වෙනි සැරේට මට කිව්වේ. කියලා අරගෙනම යනවා. සර්වඥාන්ස ළඟට ගියාට පස්සේ ජෝතිපාල එතරම් පැවිදි වෙනවා. එතකොට මේ ගටිකාර කියලා කියන්නේ අනාගාමී වෙච්චි කෙනෙක් දැනටත් මේ අකනිටක බ්‍රහ්ම ලෝකේ ඉන්නවයි කියලා කියනවා. ඒ බුදු වෙන්න ඉන්න බුදු කෙනාටත් බුදු කෙනෙක් දක්වන්න ගියාට පස්සේ කියන්නේ ඔය තට්ටි ගහගත්ත මේ මුඩු බහනකට මම රැවටෙන්නේ උඹ කිව්වට කියලා. හැබැයි ගිහිල්ලා දැකපු ගමන් ආයෙ මොකුත් නැහැ කාන්දමකට යකඩයක් ඇල්ලුවා වගේ ආකර්ෂණයක් තියෙනවා. ඉතින් මේ වෙනස යන්න බෑ මට නාන්න ඕනේ මට ඔය මහාන දකින්න යන්න ඕනේ කියන වෙනස අපේ ජීවිතවල දවසකට කීසරයක් වෙනවා. අපි නොසිතූ නොවිරූ විදියට අප කරා පැමිණෙන දුර්භාග්‍ය සම්පන්න දෙයක් විශාල සුභාශිංසයක් වාටපත් වෙනවා. ඒක ඇරියොත් ගියා ගියාමයි ආයෙන්නේ නැහැ. කොයි වෙලාවෙද අපිට මේ වෙස්සලා ගත්ත සුභාශිංසනයක් ඒ විදිහට දැකලා ඒකෙන් ඇතිවෙච්ච ප්‍රබෝධයට ඒක තමයි මේ උත්ප්‍රේරණ ශක්තිය කියලා කියන්නේ කැටලිටික් ඉෆෙක්ට් එකක් මේකේ තියෙන්නේ. අන්නේම උනාට පස්සේ තේරෙනවා අපි ජීවිතයේ මේ වගේ ප්‍රස්තා, යෝගේ අවස්ථා කීයක් පන්නනවද කියලා. ලැබිච්ච ලැබෙන්න තියෙන අවස්ථා පෙනුම හොඳ නැති නිසා ආපු ක්‍රමේ හරි නැති නිසා අපි අන්තර්ගතේ බලන්නේ ප්‍රතික්ෂේප කරනවා ප්‍රතික්ෂේප කරලා පස්සේ ගියා ගියාම යාය ගන්න බෑ අන්නේ ප්‍රස්තාව ඉදිරිපත් වෙන වේලාව සහ ඉදිරිපත් වෙලා මගහරින වේලාවල් බලපුවාම එක හේතුකින් නම් නෙවෙයි ඒක සිද්ධ වෙන්නේ. ඒක තමයි ලෝකේ තියෙන සංකීර්ණම තේරුම් ගන්න බැරි දුන්නට බාර ගන්නෑ. තෑග්ගක් දුන්නට හැඟීමෙන්මයි දෙන්නේ. නමුත් අනික් එක්කන බාර ගන්න එක දෙනවට වැඩි දෙයක්. ඒ නිසා තෑග්ගක් දෙනවට වැඩිය වටිනවා බාර ගන්නවා කියලා ආප්තෝපදේශයක් තියෙනවා අපි ගාව. ඒ නිසා අපි ළඟට එන මේ සුමංගලය නැත්තම් මංගල පණිවිඩය කවදද අපි ඒක දිහාට හැරිලා ඒක පිළිගන්න ලෑස්ති වෙන්නේ කියන එක මේක වීරියක්ම තරඳා පවතින එකක් කියලා හිතෙන්නේ නැහැ අපි. කුසීත වස්තුවක්ද විරියාරම්භ වස්තුවක්ද කියන එක අපිට තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මෙවැනි ධර්මතාවයකයි ලෝකේ දුවන්නේ අපකරා පැමිණෙන මේ දුර්භාග්‍ය සම්පන්න දේවල්. අභාග්‍ය සම්පන්න දේවල් එහෙම නැත්නම් මේ මුස්පේන්තු දේවල් වල ධර්මයේ තියෙන ඉඩ තියෙනවා. අපි බාරරන් තියෙන සුබ මංගල දේවල් වල සදා කාලිකට ධර්ම නැති වෙන්න ඉඩ තියෙනවා. ධර්ම නෙවෙයි සත්‍යය. ඉතින් මෙන්න මේ විදිහේ පිළිගත්තොත් විප්ලවීය විදිහට පිළිගත්තොත් වෙච්ච ලැබිච්ච දේෙන් අපිට අවස්ථාව ප්‍රස්තාව නැත්තම් ඒකට කියනවා ආවස්තික වටිනාකම කියලා. මේකේ අවස්ථාල් කීයක් අපෙන් පැනලා යනවද? නැත්තම් ක්ෂණය කොච්චර අපි ඉක්ම වුණාද කියලා බැලුවොත් අපි ආධ්‍යාත්මික වස්තු ගැන මෙහෙම කතා කරනකොට දෙන්නේ නිදර්ශනය තමයි මේ වගේ රටක මේ වගේ නගරක ජීවත් වෙන මිනිස්සෙක් මේ භෞතික වස්තු කොච්චර විනාශ කරනවද කියලා. පාරිභෝගිකත්වය හරහා එහෙම නැත්නම් සුඛෝපභෝගී දේවල් හරහා. එසේක ගහණක්ම නැහැ. අපේ වැත්තට හිතා ගන්න බැරි තරම් පුදුම විදියට මේ වස්තු හම්බ කරලා විනාශ කරලා දානවා. සිංහලයා ලාංකිකයා ආධ්‍යාත්මික වස්තු ඊට වඩා සුකොප විදියට පාවිච්චි කරලා තුප්පහි විදියට විසිකරලා. විසිකරලා දාලා ඉතින් වට පිට බලනකොට සුද්ධගෙනක් දෙන දේ සුද්ධගේ න්‍යායයි සුද්ධගේ ක්‍රමයි පිටිපස්සෙන් ගිහිලා සුද්ධට බැලියෝ වෙලා. සුද්ධට නායකත්වය දෙන්නට වැඩි ශක්තියක් තියෙනවා මේ සිංහලයා තුළ. ඒ කුසලයක් තියෙනවා, හැකියාවක් තියෙනවා. ඒ තියේදී අපි මේ සුඛෝභෝගීත්වයට නැත්නම් මේ පාරිභෝගිකත්වයට යන නිසානේ මේ පහඳින්න වෙලා තියෙන්නේ. හරි පාරට දාගත්තා නම් සුද්ධෙන් ඩොන ඉංජු ඉංජු කියනකොට. බලු කුක්කෝ වගේ. ඒක එනවා. නොබෝ කලකින් එනවා. ඒ මොකද හේතුව අපි මේ දින කුසීතකම හරියට තේරුම් අරගෙන කළ යුත්ත කරන්න ඕනේ. ඒ නිසා අප්‍රමාදයට තේරුම් දෙනකොට කියනවා කළ යුත්ත කිරීමේ ප්‍රමාණ වීමට අප්‍රමාදය කියලා කියනවා. කළ යුතු දේ හොයා බලා වෙලාවට හරියට කරනකොට ඒකේ නැවුම් රසයක් තියෙනවා. මේ පින්නොච්ච බතක් දුන්නා වගේ නෙවෙයි උණු උනේ බත් ටිකක් දෙනවා. ඒ නිසා අපි අපි ඉන්න සමාජයේට Tamanට අත් කුසලයේ සඳහා හෝ එනත්ත ලෝකාර්ථ ලෝකාධිපතිය හෝ අත්ථාධිපතිය වශයෙන් කළ යුතු කාරණාවට තමාන වේ කටයුතු කරන්න ඒ අවශ්‍ය කරලා තියෙන මේ වීරිය නැති වෙන එක වීරිය නැතුව ඒකට දෙන කට උත්තරයට තමයි අපි මේ මේ හේතු කාරණු දක්වනවා රීසනින් කියලා කියන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි කරන්නේ මේ නොකර ඒකට හේතු බඳින එක මේ උත්තර බඳින එක විතරයි. ඒ වෙනුවට කිරීමට තියෙන හැකියාව බැලුවොත් එහෙම අපේ තියෙන හැකියාවෙන් අපි 100ට එකක්වත් දැන්න වැඩ අරගන්නේ නැහැ. මොලේ හැකියාව ගත්තත්, කයේ හැකියාව ගත්තත් අපේ තියෙන හැකියාවල් වලින් අපි වැඩ අරන්නේ. ඒ අපි කය අසාමාන්‍ය විදිහට ලෙඩ හිතත් අසාමාන්‍ය විදිහට ලෙඩ වෙනවා. මොකද වැඩ ගන්න නැති නිසා. කච්චල් බැඳිලා මැෂින් එකක් තිබ්බොත් ග්‍රීස් කරන්න නැතුව දුවන්නේ නැතුව මොකද වෙන්නේ? බැටරියක් charge කරලා තිබ්බොත් මොකද වෙන්නේ? ඒක නිකම්ම discharge වෙනවා. ඊට පස්සේ තාඩු ඇද ගන්නවා. ඊට පස්සේ ආයෙ charge කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේක දුවනකොට කාර් එකක් දුවනකොට කාර් එක බැටරිය නිකම්ම charge වෙනවනේ. අපි කාර් එක දුවන්නේ කාර් එකේ බැටරිය charge කරන්න නෙමෙයි නම් ඒක අතිරේක ලාභයක් ලැබෙනවා. ඒ නිසා ධර්මයේ යෙදී ගත කරන කෙනෙක් දිහා බලන්න මේ මනුස්සයා මේ ශක්තිය කොහෙන්ද ගන්නෙ කියලා. ගන්නෙ වැඩ කරලාමයි. කවදාකවත් වැඩ ඉදිරිපත් වෙච්ච වැඩකට නෑ බෑ කියන්න වෙන්නේ නෑ නෑ බෑ කිව්වොත් දැනගන්න වෙනවා මෛත්‍රී බුදුහාමුදුරුවෝ දැක්කත් ඔය පමයි. ඒ නිසා හම්බෙච්ච එලඹිච්ච දේ පමානු වී කිරීම අප්‍රමාදයට දෙන අර්ථකතනේ කලයුත්ත කිරීමට පමා වෙන්න එපා. ඒ වගේම එකක් තියෙනවා නොකලයුත්ත නොකිරීමට පමා වෙන්නත් එපා. ඒක හරක හේව නැල්ල වගේ පේ. අපි බොහෝ විට අපේ රුචි අරුචිකම් වගේ එකට තමයි මුළු ජීවිතේම කැප කරලා ගත කරන්නේ. ඒ දේ ඉදිරිපත් කරන්න ගියාට පස්සේ අපේ අතින් වෙන ජඩකම්, ෂටකම්, මායාවී ගති, වංචනික ගති, චපල ගති, ටොංගානක් තියෙනවා. මොකද අර ඩිලිෂන් එකක් දිහා බලනකොට අපි ඇස් දෙක නිලංකාර වෙනවා. ඊට පස්සේ අපේ අතින් වෙන වැරදි අපිට පේන්නේ අපි නමුත් අපි ඒක සාධාරණීකරණය කරනවා මං අහිංසකයි මං මේක ළඟා ගන්න යනකොට තමයි මේ වැඩේ සිද්ධ වුනේ මම ගියේ මේක බලන්න මෙහෙම වුණා. නමුත් බැලුවොත් එකක් ගන්න ගියාම එකක් තෝරන්න ගිහිල්ලා අපිට මුළු ලෝකෙම ප්‍රතික්ෂේප කරන්න වෙනවා. ඕනම වෙලාවක ගිහිල්ලා දී ඇති විකල්ප රාශිය තුලින් අපි පැනපු ගමන් එකක් බාරගත්තයි කියලා කියන්නේ ඊතුරු විකල්ප සියල්ලම කිසිම වටිනාකමක් නැතුව ප්‍රතික්ෂේප කිරීමක් වෙනවා. ඉතින් අද තියෙන ක්‍රමේ තියෙන්නේ පැනපු ගමන් අර Tamanට ඕනේ ඒක බදා ගන්න එක තමයි ලෝකෙ සිද්ධ වෙන්නේ. ඒ කිනාට තේරෙන්නේ මේ එකක් තීරීම නිසා සියල්ල ප්‍රතික්ෂේප වීමක් වෙනවා කියලා. ඒ ප්‍රතික්ෂේප වෙච්ච දේවල් ඒක ගියා ගියාම ආයෙන පොඩ්ඩක් තප්පරයක් ඉවසලා මේ විශාල මඬුල්ලක් විකල්ප රාශියක් තියෙද්දී ඒ විකල්පේ තේරීමේ ශක්තිය මම වාලෙක් විදිහට පාවිච්චි කරනවා නැත්නම් මම ස්වාමියෙක් විදිහට පාවිච්චි කරනවාද කියලා බැලුවොත් ඒ විකල්ප දිහා විනාඩියක් තප්පරයක් චිත්තක්ෂණයක් බලහන් ඉන්නේ ඒ ටිකේ තමයි නිවන තියෙන්නේ මේ දකින්නකොටම පැනලා කුට්ටිය කඩා ගන්න හදන බලලේ මීයක් දකින්නකොට පයින්න වගේ සහජාසිත පයින්න ගතිය වෙනුවට බලලා තාම විනිශ්චයකටපත් වෙන්නේ නැතුව මේ සිද්ධිය තියා බලන්න පුළුවන් ගතිය. ඉතින් ඒක මේ භාවනාවට නැත්නම් විශේෂයෙන්ම සතියට දාන්න කියනවා. ඒකට choiceless awareness කියලා. තේරුමකින් බේරුමකින් නැතුව වහා පැනලා උදුර ගන්න නැතුව දී ඇති වාතාවරණය දේශ අවදීන් බලන්නේ. විනිශ්චයක් නැහැ දේශ බලනිනවා. ඉතින් මේක තමයි ශාන්තිය කියලා කියන්නේ. නේද? යසීම කියලා කියන්නේ. ඉතින් ඒක බලහනින් නැතුව අපි වහාම අර තමන්ගේ රුචි දේ තමන්ගේ මනාප දේ බලාපොරොත්තු දේට පැනලා අල්ලන ඇල්ලීම නිසා අහක දාන්න වෙන ප්‍රතික්ෂේප වෙන දේවල් වලට සාපයක් තමයි මේ සංසාරේ කියන්නේ. ඒ නිසා කලිත කිරීමට බමා වෙන්නත් එපා. නොකලිත නොකිරීමට තමා වෙන්නේ නැතුව මේක දිහා අවදියෙන් මෙන්න මේකෙන් මේ වගේ යටිපහුවීමකින් තමයි අපි මේ සංසාරේ ගැටි ගැටි බැඳි බැඳි යන්නේ. ඒ නිසා කලබල වෙන්නේ නැතුව මේ මොකද වෙන්නේ කොහෙද යන්නේ කවුද මේ දේ තෝරන්න පොළඹවන්නේ දේ ඇත්තටම මට අර්ථ කුසලයක් දෙනවද? ඒ දේ මට ඇත්තටම ශරීර සෞඛ්‍යයක් දෙනවද? ඒ දේ මට ඇත්තටම මානසික සෞඛ්‍යයක් දෙනවද කියලා කද්දාවත් දෙන්නෙම නැහැ. අපේ රුචිය හැමදාම අපි දාස භාවයටපත් කරනවා. රුචිය තුල කවදාකවත් නිවැරදි නැහැ. ඒක නිසා මේ රුචියට පෙළඹවන මෙහෙවීම දකින්න නම් මේ බුද්ධිය ගන්න පොළඹවන පෙළඹීම කියලා මෙතන බුදුසෙන් සඳහන් කරන්නේ කල යුත්තේ වෙනුවට ආන්න ඒක දිහා බලන් ඉවසන් නැති ගතිය කියලා කියන තමන් කෙරේ තමන්ගේ විචක්ෂණ බුද්ධියක් විවේචනාත්මකව බලන ගතියක් නැතිකම. ඉතින් ඒ අඩුව බුදුහාමරණම කන්න බෑ. ඒ අඩුව දාණයෙන්ම කන්නත් බෑ, සීලෙන්ම කන්නත් බෑ, සමතෙන්ම කන්නත් බෑ. ඒකට බලලා ඒකට කියනවා අපි විශාල මේ අපි මේ වගේ විශ්වවිද්‍යාල හදනවා වගේ ප්‍රොජෙක්ට් එකක් කියලා හිතන්නකෝ. මේක බජට් මේ මේ කැබිනට් එකෙන් පාස් වුණාට පස්සේ මේකේ feasibility study එකක් කරන්න eBay. මේ පැත්තේ වර්ෂාව කොහොමද, පාරවල් කොහොමද, කෝච්චිය කොහොමද, ගම් වතුරට යට වෙනවද, ගින්නට යට වෙනවද කියලා අවුරුදු ගානක තොරතුරු රැස් කරන්න. ඒ තොරතුරු රැස් කරන්නේ නැතුව හදිස්සියේ ගිහිල්ලා මේක කෙරුවොත් සම්පූර්ණ සාර්ථක වෙනවා. ඒ නිසා කොච්චරක් කොලීකට අරගෙන මැප් එක අඳින්න ඉස්සෙල්ලා ශක්්‍යතා වාර්තා කරනවාද කියලා බැලුවොත් මේ බටහිර තාක්ෂණය උඟාක් දිනු වෙන්න හේතුව සිංහලයාගේ මෙහෙම ගත්තේ වගේන්ට කෙල්ලෙක් ගන්න ඉතල පොරොන්දම් බලන. අම්මලා තාත්තලාත් එක්ක ගිහිල්ලා කුස්සියටත් ගිහිල්ලා අලුත් අලු පාටද කියලා බලලා අර පොරොන්දම් 21කින් ওই 16ක් 17ක් හරින යනවා තමයි කරන්නේ. එතකොට අනේ දැන් කාලේ ඇටි වෙන ළමයි හම්බෙලත් ඉවරයි. ওই වැඩේ වෙනකොට. දැන් නැටක් ගාලා ගියා දැක්කා බැන්දා. ආ කණ්ණාඩි ගත්ත දවසේ ඔන්න දික්කලා. පොඩ්ඩයි පමාව තියෙන්නේ අර පොඩ්ඩ කණ්ණාඩි ගත්ත ඔය පහුවෙන්ද ඕක දැන් දැන් අද අදලා අද ලෝකේ කසාද රෙජිස්ටර් කරනවට වැඩිලු හැම දවසෙම දික්කසාද රෙජිස්ටර් කරන ගාන. දික්කසාද ඉල්ලනවා. මොකද අයි ගිය ගමන් කරනවා. අර පරණ ක්‍රමේ සම්ප්‍රදාන කුල ක්‍රමේ. මේකදී කරන්නේ අපිට අපි භාවනා කරන වෙලාවට ගත්තොත් අරමුණු රාශි රාශි එනවා අපි ළඟට. දී ඇති එකම චිත්තක්ෂණයක්වත් ලෝකේ කවම කවදාකවත් එක අරමුණක් නැහැ. අරමුණු කෝටි ගාණ කියන්න බෑ. ඒ එන අරමුණු වල සුභසිද්ධිය අර්ථ කුසලේ පැත්තක තියන්න කොයි අරමුණටද හිත යන්නේ කියන එක තන්නේ ක්‍රම වල් බూరు තක తీරු තීන්දුවක් නේ කාගේ න්‍යායපත්‍රයේද අරමුණ තෝරන්නේ කාටද තියෙන්නේ මේ මේ අරමුණ තමයි මධ්‍යස්තරමුණ මේකට ගියොත් කුසලයේ කියලා දැනගන්න අරමුණක් අත්‍යත්ව ජීවත් වෙන්නේ භාවනා කරන කෙනෙක් විතරනේ නැත්තම් මොකද වෙන්නේ වැඩියෙන්ම කෙලස් තියෙන තැනට අදින ඉතින් එතකොට කිව්වොත් මේ කෙලස් අඩු මධ්‍යස්ත උදාසීන අයියෝ හරි කම්මැලි නීරස උටට දාබුදිය ගන්න කියලා බුදිය ගන්න එක තමයි අපි කරන්නේ ඒ නිසා දී ඇති චිත්තක්ෂණයක manussත්වය කියලා කියන්නේ අපි කරපු පෙරපින කියලා කියන්නේ කෙල කෝටි ගණක් අරමුණු වෙනවා. ඒ අරමුණු දිහා විනිශ්චයකින් තොරව බලනින්න හැම චිත්තක්ෂණයකම නිවන. දේශ බලාගෙන ඉන්න පොට්ටෙක් බලා ඉන්නවා වගේ. ඇසත්තේ නමුත් තන්දේ කුසෙම එකකටවත් විනිශ්චය කරන්න. විනිශ්චය කරපු ගමන් විනිශ්චය නිශ්චයම විනිශ්චයට ලක් කරනවා. යේසුස් වහන්සේ කිව්වේ උඹ අනු විනිශ්චය කරොත් යක්ෂයා උඹව විනිශ්චය කරනවා. අනු විනිශ්චය කරන්න යන්න එපා. ඉදිරිපත් වෙන දේ විනිශ්චය නොකර බලහනින්ට නැගිට පුදුම අවධියක් අවශ්‍යයි. පුදුම අප්‍රමාදයක් අවශ්‍යයි. පුදුම අපේ තියෙන මේ මේ මේ වසුරු ගතිය තේරුම් ගන්නකොට දකින්නකොටම මේ පැනලා අල්ලන ගතියෙන් අල්ලන්නේම ශරීරයට අහිත කර මනසට අහිත කර දේවල්. එහෙනම් තාත්ත කුසලයේ අත්ත ධර්මේ නැති දෙයක්. අන්න ඒක දැකලා ඒ දේ දෙන එක පෙරකල පිනක් ඇත්ත. කොයි එකද ගන්න කියන විනිශ්චය අවධියකින් යුක්තව අප්‍රමාද යුක්තව බලන්ට මොන්න තරම් මම මෙතෙක් ගත් කල් ගල් ගත්ත තීන්දුවල කොච්චර යටිපහුව වෙලා තියෙනවද ඒ නිසා අරමුණු එනකොට එන අරමුණ තෝරන්න යන්න එපා අරමුණ විනිශ්චය කරන්න යන්න එපා අරමුණ ඉන්නේ කර්ම ශක්තියක් හැටියට මේක දිහා හදිස්සියක් වෙනද මේක දිහා බලන්නේ හිටියොත් බුදුම ඒකට අවශ්‍ය කරන ඒ ඒ ශක්තිය ඒකට අවශ්‍ය කරන ඒ වීරිය මානසිකත්වයේ ඉක්මෝප වීරියක්. ඊට පස්සේ යාට තේරෙන පටන් ගන්නවා බැලුවොත් නම් මානසිකාරය කියලා චෛතසිකයක් අපිට තියෙනවා ලක්ෂයක් අරමුණු දෙනකොට අවශ්‍ය දෙයට මෙහෙවීමේ ශක්තියක් අපේ ස්වච්ඡන්දේම තියෙනවා. තිරසනෙකුට නැති තිරසනට තියෙන සහජයේ තියෙනවනේ යාට අරමුණ පනින්නේ වහපියක් නැතුවනේ. මිනිස්සෙකුට තියෙනවා ස්වච්ඡන්දයකට කියනවා මානසිකාරය කියලා. Tamanට හිත සුව එළවෙන සුභසිද්ධිය දනවන අරමුණක් ගන්න පුළුවන්. නැත්නම් කලින් විනිශ්චය කරපු අරමුණකට යොමු කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ දෙක අතරමැද විනාඩියක් තප්පරයක් චිත්තක්ෂණ කරනතර පයින් ගතිය තමයි අපි දන්නේ නැති න්‍යාය පත්‍රයකට කාගේදෝ වැඩකට වැඩ කරන්නේ. ඉතින් ඒක දැක ගන්න කොච්චරක් Taman කෙරේ ස්වයං විවේචනයක් එහෙම නැත්නම් මේ බණක් අහන ගතියක් ධර්ම සාකච්ඡාවක් කරන ගතියක් බලන්න පුළුවන් ගතියක් තියෙන්න ඕනද කියලා බැලුවොත් ඒ දේ නැත්තේ අපිට ඒකට වීරිය නැතිකම. අපිට ඒකට වීර්ය ඇත්තටම පහු වෙනකොට ඔය වීරත්වයක් බාටපත් වෙනවා. ඒකට පුදුම වීරකමක් අවශ්‍යයි. දිහා බලලා එකකට පැනලා ඡන්දය දෙනවා වෙනුවට සමස්තය දිහා නිකන් සාමාන්‍යයෙන් ගණන් උගන්නන ගුරුවරු කියනවා විභාගට කියලා ගාන හම්බුනාට පස්සේ කලබල වෙලා දඟලන්න එපා. හොඳට ගාන කියවන්න, නැවත නැවත කියවන්න, කියවනකොට ගාන ඇතුලේ උත්තරේ තියෙනවා. ඒක තමයි තේරුණාට පස්සේ අදාළ ප්‍රමේය සහ සුළු කිරීම කියලා පස්සේ උත්තරේ ගන්න පුළුවන්. ගාන දැකලා බය වුණොත් මොනවක්වත් කරන්න බෑ. ඒකට කරන්න තියෙන්නේ ගාන නැවත නැවත කියවන්න. අන්න වගේ මේ කුසීත වෙනවා වෙනුවට අපි එනේන අරමුණට මුණ ඉන්නවා. මුණ කටයුතු කරනවා කියන එකට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ ගඟ දිග ඉහළට පියනවා කිය. මේ අරමුණු රාශිය ඉදිරියට එන ගඟ වගේ. කරන්නේ ගහගෙන යන එක තමයි. දැන් අපි කරන්න තියෙන්නේ ගහගෙන යනකොට පිදුරු ගහක් හරි අමුණොත් එල්ලෙනවා. මුඛයක හරි එල්ලෙනවා. මේක ඒ වෙනුවට මේ ගඟ දියවැල කපාන ඉඳලා ඉදිරියට පීනන්ට ඉන්න කෙනෙක් වගේ අවශ්‍ය කරන වීරිය අපි කියනවා රැල්ලට වැටුණොත් රැල්ලට අහු වෙනවායි කියලා. ජනමාධ්‍යයට වැටුනොත් ජනයා කෙරේ බැඳුනොත් කුලයා කෙරේ බැඳුනොත් රැල්ලටම තමයි යන්නේ. නමුත් හිතගෙන මේ ලෝකේ ඔක්කොම එනේන අරමුණු ගසාගෙන යද්දී මම පොඩ්ඩක් බුද්ධ ශාසනය ගැන කල්පනා කරලා අප්‍රමාදය ගැන කල්පනා කරලා ක්ෂණ සම්පatti ගැන කතා කරලා මේ අරමුණු දිහාවේ ගැඹුරින්ම බුදුරජාණන්සේ සඳහන් කරන්නේ බලාගෙන ඉන්න පොට්ටෙක් වා ඇස් ඇත්තේ නමුත් අන්ධෙක් වගේ බලන්න විනිශ්චයකට යන්නේ නැතුව මේ කරන වීරිය මේ කරන විප්ලවීය කල්පනාව කරන්න පටන් අරගත්තොත් එන හැම එකක්ම සම්පත්තියක් වෙනවා. එහෙම නැත්නම් අපි එන දේට වාල් වාල් නොවි මේ කටයුතු කරන්න අපි තීරුම් කරන්න කළ යුත්තක් කළ යුතු දෙයක් තියෙන වෙලාවක ඒක මට කරන්න බෑ මම මේ විදියට බර වැඩි කියලා අපි කියලා කුසීත වෙනවා වෙනුවට ඒ කලයුත්ත මා විසින් කළ යුත්තක් නම් මම ඒක વિશે මේ බැලීමක් දැකීමක් ඒකට මූණ දීම කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන මූණ දීම කියලා. මූණ දෙන ශක්තිය තියෙන මනුස්සයාට මායයත් බයයි. ඕනෙම ප්‍රශ්නයකට මූණ දුන්නොත් මායයත් බයයි. ඉතින් ඒක නිසා අපේ තියෙන හැම විනෝදාංශයක්ම හැම තියෙන අපේ සැප පහසුකමක් හැම තියෙන අපේ උපයපදයක්ම මූණ නොදී මඟ අරවන ක්‍රම අපි ළඟ තියෙනවා. අපි හැම වෙලාවෙම කරහරින ගතියක් තමයි තියෙන්නේ. ඒ කර ඇරින්න පුළුවන් ගතිය තමයි අපි ලාභ සත්කාර සම්මාන සිලෝක කියන්නේ. මුණ දෙන එක අපි හිතනවා නෝන්ජල්කමක් නැති බැරි මිනිහෙක් වැඩක්. අපි එහෙමද අපිට යමක්කමක් තියෙනවා. අපි මොකටද උවට මුණ දෙන්නේ කියලා අපි වක්‍ර ක්‍රම වලට යනවා. ඒ නිසා මේ මුණ දීමේ ශක්තිය අප්‍රමාදයේ තියෙන්නේ එන දෙයට මුණ දෙන එක ඒකේ මේ විපස්සනා වෙදී කරලා දෙන සුවිශේෂී හැකියාවක් තමයි ඉදිරිපත් වෙන දෙයට පසු බහින්න එපා භාවනා කරන යනකොට මොන බාධාව ආවත් ඒ බාධා වෙන්නේ පණිවිඩයක් යන්නයි. බාධාව එන්නේ මම කවුද කියලා පෙන්ලා දෙන්නයි. ඒ නිසා මේ බාධාට කඩාවයින් දෙපා. තමන්ගේ මූල කර්මස්ථානේ තියෙන එක ඇත්ත. මේ බාධාට කවදාකවත් බෑ මූල කර්මස්ථානේම කළා දාන්න. හිත නරක නොවුනොත්. බාධා වෙනකොට මිත නරක වුණොත් කොහොමවත් මූල කර්මස්ථානේ සෝදපාලුවකට ලක් වෙනවා. මම නරක කරගන්නේ තෝ බලන්න පුළුවන් ගැතිරිකිට හැකි කලියුත්තක් තිබියදී කුසීත වෙන්න එපා. මූණ දීමෙන්ම තමන්ට කවදාකවත් වැඩ කරවන්න තියෙන නීරෝබික්ස් එහෙම නැත්නම් මොලේ තියෙන ක්‍රමසහ විදි රාශිය එන්න පටන් ගන්නවා මේක තියා බලාන ප්‍රතික්‍රියා නොකර හිටියෝ. ඒ නිසා මේ මූණ දීමේ ශක්තිය තමයි අපි පෞරුෂත්වය කියලා හඳුනන්නේ. ආද ආධ්‍යාත්ම පිටකොන්ද කියලා කියන්නේ. භාවනාවේ වැඩෙන්නේ ඒක. එහෙම නැත්නම් කෙලෙස් නොයින් ඉන්න එකක් නෙවෙයි භාවනාවේ සිද්ධ වෙන්නේ. මොන කෙලෙස් ආවත් ඒකට මූණ දෙනවා පැකිලෙන්නේ නැතුව. ඉතින් ඒකට මෙහෙම කතාවක් කියනවා. ඉදිරිපත් වෙලා ඒ කරාරින් නැතුව මුණ දීමේ තියෙන ශක්තිය පෙන්වන්න සුද්දෙක් ඇවිල්ලා මේ ඉන්දියාවේ කැලේක කාලයක් ගත කරනකොට එයාට අවස්ථාවක් ලැබුණලු මේ සිංහෙක් සහ අලියෙක් අතර තියෙන රණ්ඩුවක් දකින්න. ඉතින් අපි දන්න ළමා කතාපත් වල සමහර ආශ්‍යාකරේ ලංකාවගේ රටවල් වල කැලේ රජා අලියා කියලා තමයි කියන්නේ. මොකද කැලේ අපේ කැලවල සිංහයෝ නැහනේ. සිංහයෝ ඉන්න කැලවල කැලේ රජා සිංහයා. ඉතින් මෙයා බලන් හිටියලු අලියෙක් සහ සිංහයෙක් අතර සටනේදී අලියා යම් තාක් සිංහයාට මොන දෙලා ඉන්න තාක්කල් අලියාගේ හොඳේ හසුරවන්න පුළුවන් ශේෂ්ඨත්ව සිංහයා ඉන්න තාක්කල් අලියා රජාලු. අලියට සිංහයා බලන්නේ හොඳේ හසුරගන්න බැරි පැත්තෙන් කරටන ගින්නයි. එයා බලන්නේ පිටිපසට යන. අලියා යන යන තැනට හැරෙනවා. සිංහයා යන යන දිහාට හැරි හැරි හොඳේ හසුරනකොට එතකොට අඩි 4 5 උඩට පැත්තට දිගට සිංහයාට නටන්න බෑ. යම් විදියකට සිංහයා පිටිපසට ගියොත් කන්ද කොන්දේ බැන්නොත් අලියා ඉවරයි. ඒ නිසා අලියා කරන්නේම සිංහයා ගාක් යොසුලෝ නටන මූණ දෙන එක විතරයි. මූණ දෙන තාක්කල් සිංහයා දෙවෙනියා වෙනවා අලියා පළවෙනියා වෙනවා. ඒ නිසා ඉදිරියට යන කෙලෙසක් නැත්නම් බාහිර දුරකටයක් නැත්නම් භාවනා කරන්න වෙන කරදරයක් භාවනා කරන්න වෙන හිරියරයක් ආවම ඒකට කර ඇරලා මේක නැත්නම් මට නිවන් දකින්න තිබුණා නේ කියලා මේ නිදහසට කරුණු හොයන වෙනුවට මේකට මූණ දීමේ ශක්තිය යම් වැඩිවීමක් පේන්න තියෙනවා නම් භාවනා කරන යෝගාවචරයට ඒක තමයි භාවනා දියුණුව කියන්නේ. ඒකට අවශ්‍ය කරන ශක්තිය නැතිකම නෙවෙයි තියෙන්නේ ශක්තිය මුදා හරින්න අපි දන්නේ මොකද අපේ බංකොලොත් චින්තනය නිසා. අපි නිතරම අර පිටින් එන එක ලොකුවට සලකනවා. මගේ තියෙන හැකියාවල් පුංචි කරලා සලකනවා. ඒක භාවනා මුල් කාලේ කාටත් සිද්ධ වෙනවා. යම් හේයකින් යෝගාවචරයා මේ රූප ධර්ම පිළිබඳව තමන්ගේ රූප කර්මස්ථාන දිනු කරපෙලා රූප ධර්ම පිළිබඳව උනත් ගන්නව අධිකාරී ශක්තිය. හැබැයි ඒ මානසික ධර්ම වලදී ආ පැටෙන්ට් ඉඳී තියෙනවා. අර රූප ධර්ම වල ක්‍රියාවලියම මානසික ධර්ම වලදී පන්නරේ තියන්න ඕනේ. ඒ නාම ධර්ම රූප ධර්ම දෙක පිළිබඳව පන්නරේ තිබ්බට පස්සේ මේ ආධ්‍යාත්මික කරුණ පිළිබඳව න්‍යාය ධර්ම පිළිබඳව චිත්ත න්‍යාය පිළිබඳවත් මෙයා වැටෙනවා. නමුත් අර දෙපොලකින් ජයගත්ත නිසා ඊළඟ ක්‍රමවිදි තියෙන නිසා ඉස්සරහට ගන්න ලේසි. ඒ නිසා ආධුනික යෝගාවචරය මේ රූප කර්මස්ථානයක් නැත්නම් ඉස්සරහින් තියාගෙන මේ වායෝ පොට්ටබ්බ ධාතුව නැත්නම් සක්මන් කරනකොට ගන්න එක ඉදිරියට කළ යුතු තිබියදී ඒකට බාධාවක් ආපු ගමන් සියල්ල බහා තබලා බෑ මට භාවනා කරන්න බෑ මේක නිසා බෑ කියලා පසුබාන එක මේ නින්දකට සමාන කළ තමයි අපිට මේ දේශනාව හැටියට ගන්න වෙන්නේ. නමුත් ඒ බාධාවම තියෙද්දිම බෑ කිය කිය හරි කමන්න. දිගට කරොත් දවසක් එනවා යෝගාවචරයට මම මෙතෙක් කල බෑ කිය හිටියට මේක ලකුණු ලබා ගන්න බැරි වුණාට සටන පාවා නොදී මේකට මූණ දීමේ ශක්තියක් එන්න පටන් ඒ ශක්තිය ඒ යෝගාවචරය විසින් උපයා ගන්නත් ඒ ශක්තිය කවදා කොයි වෙලාවෙ කොයි ප්‍රමාණයෙන් හම්බ වෙයිද කියලා කාටවත් කියන්න බෑ. ඒක ඉලෙක්ට්‍රික් කරගෙන කරගෙන යනකොට වෙලාවක හිතෙනවා මේ මෙච්චර කල් මම බය වෙලා හිටියේ මේකටනේ මේක නිකන් හුඹස් බයක් විතරනේ මේකට මූණ දුන්නා නම් මේක කරන්න තිබුණා නේ කියලා එතකොට තේරෙනවා අර පුංචි පුංචි වරද්ද වරද්ද වරද්ද ආපු ගමනෙන් ආපු ගැම්මෙන් තමයි අපි මේක කරන්නේ. ඉතින් එකක් දෙකක් එහෙම කරනකොට භාවනා කමඨාන් සුද්ධ කරනට ඔච්චරම තමයි කියන්නේ. ඒ වගේ කරගත්ත කට්ටිය Taman ඒ වගේ දිනාගත්තද කියනකොට තේරෙනවා මම මේ පැත්තෙන් ගහලා තියෙනවා, එයා ඒ පැත්තෙන් ගහලා තියෙනවා මේ එකමයි කියන්නේ. මෙතෙක්කල් බෑ කියපු දේ විනිවිදින්න පුළුවන්. ඒකට මේ මේ විදියට සේනා සංවිධානය වෙන්න ඕනේ. සංවිධානය උනේ නැත්තම් සේනාව නැති නිසා නෙවෙයි දිනන්නේ. පරදීන්නේ සේනා සංවිධානය නැතිකම නිසා. ඒ නිසා තමන් ළඟ තියෙන සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ බල නැත්තම් මේ ඉන්ද්‍රිය ධර්ම නැතිකම කාටවත් නැහැ. මේව ගුණයක් නැතිකම සහ එල්ලයක්. මාලයකට වගේ ඇමින්නල නැතිකම නිසා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නිසා ඒකට කරන් තියෙන එකයි මේ වගේ අනුග්‍රහ ප්‍රහත් දීලා දෙන්නත් ඕනේ. පරිශ්‍රණය දිගින් දිගටම දිගින් දිගටම කරන්න ඕනේ. තමන්ට හැකි සංඥා වෙනකම්. අනේ හැකි සංඥාව මට කරන්න පුළුවන් මම්මයි කළ යුත්තේ කියන එක තමයි කර්ණිමිත සූත්‍රයේ යෝගාවචර ගුණවල 14ක් තියෙනවා පළවෙනියම තියෙන්නේ කරණියන් අත්ත කුසලේන තමන්ගේ අත්ත කුසලේ කරන්න ආව විසින් යන්තං සන්තම් පදං අபிසමෙච්චේ සාන්තපතිය ලබා වීම අත්ත කුසලේ කරන්න ආව විසින් සක්කෝ පළවෙනිම ගුණේ සක්කෝ හැකි සංඥාවෙන් ඕන ඒ නිසා හැකි සංඥාව නැති කෙනාට මුළු ලෝකෙම දුන්නත් තවත් ඒකට ලුණු ටිකක් දාන්න ඕන කියයි උමලක ටිකක් දාන්න ඕන කියලා කියයි මොනවා හරි අජිනමොටවත් දාන්න ඕන කියයි මේක රස කරන්න හැකි සංඥාව තියෙන එකන තේරෙනවා මේ අලියෙක් හම්බෙලා තියලාදී අය හැඬුව නැහැ කියලා අඬන දෙයක් තියෙනවා මෙච්චර දෙයක් හම්බෙලා තියෙනවනේ කියලා අන්නේ වෙනස යෝගාවචරය තුළ විතරයි සිද්ධ වෙන්නේ එක ජීවිතයක් ඇතුළේ සිදුවෙන විශාලම විපරිණාමය පරිණාමය ලොකු වෙනසක් වෙන කිසිම සතෙක් තුළ එක ජීවිතයක් තුළ පරිණාමයට පියවර තියන්න බෑ. ඒ කට්ටිය සාජාසය උපදින. මිනිස්යාට විතරක් පෙළ ගැහුනොත් ජීවිතයක් ඇතුළත පරිණාමයක් ගන්න පුළුවන්. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවුරුදු 7ක් 7යි යන්නේ කියලා. සතිපට්ඨාන සූත්‍රය. ඒකත් කියනවා දක්ෂයෙකුට නම් 6න්, 5න්, 3න්, 4න්, 2කින්, 1කින්, භාගයෙන්, කාලෙන්, මාතෙන්, මාස භාගයෙන් දවස් 7ක් කරන්න පුළුවන්. ඒ අර අවුරුදු 7ක් යන වැඩේ මාසෙන් සුමානෙන් කරන්න පුළුවන් දක්ෂයෙකුට තමයි එහෙම නැත්නම් කුසලතාවයේ තියෙන කෙනා තමයි අනුග්‍රහිත ධර්ම ටික ලස්සනට පෙළ ගැහිලා ඉන්නේ. ඒක නිසා උත්සාහ කරන්න අපි මෙතෙන්ට එනකොටම අපි ඔය කල යුතු බරපතල වැඩ ගොඩක් වෙලා ඉවරයි. මේ වගේ තැනට එනකොටම. ඒ නිසා අපි පුළුවන් තරම් බලන්න ඕනේ කුසලතා දක්ෂතා පෙළ ගැහෙන වෙලාවක් තියෙනවා. අන්නේ පෙළ ගැහෙන වෙලාව එනකන් අපි සටන පාවනෝදී දිගින් දිගටම කරනකොට ඒ කළ යුතු කාරණා විදිරිපිට ඇඟ මහන්සියේ මට බැරි වෙයි කියලා බුතිය ගන්න තියෙන හැකියාව වෙනුවට විරි ආරම්භ වස්තු පහළ වෙන්න පටන් ගන්නවා. මේ වගේ වැඩමුළුවක ඉන්න කෙනෙක්ගේ එක්කෙනෙකුගේ විරි ආරම්භ වහල වුණා නම් ඔක්කොට මේකට good vibration එකක් වදිනවා. එක්කෙනෙකුට සාර්ථකත්වය පිළිබඳව සංඥාව આવොත් කතා කරලා නෙවෙයි ඒක සිද්ධ වෙන්නේ. ඒක එයාගේ නිකුත් වෙන්නේ හොඳ කම්පන වේග නිසා මුළු පද්ධතියටම ඒකට කියන්නේ contagious කියලා. ඒක බෝවින ලෙඩක් වගේ. එක්කිනෙකුට හරි ඥානචු කරන්න ලැබෙන. ඒ නිසා භාවනා නොකරුවත් කමක් නැහැ. භාවනා කරන පිරිසක් අතර හිටියත් ඇති කියලා කියනවා. වැඩ කරන පිරිසක් එක්ක හිටියත් ඇති. ඒකයි බුද්ධෝත්පාද කාලය කියන්නේ. ඒකයි ශාසනය කියන්නේ. බුද්ධ ශාසනය ලැබුණා කියලා වැඩ කරන්නේ නැති පිරිසක් ළඟට හිරියට ඒක ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ කරන්නේ තමන්ගේම වැඩක් නෙවෙයි. අපිත් එක්ක යන ඔක්කොම කරේ තියාගෙන යන ගමනක් කියලා පුද්ගලිකත්වයට දාන්න නැතුව ඒ විරියාරම්භ වස්තු කුසීත වස්තු අයින් කළ විරියාරම්භ වස්තු ඇති කර ගැනීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි අද දවසේ මේ දේශනාවලිය පළවෙනි ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරනවා අහගෙන හිටපු සියලු දෙනාටම තෙරුවන් සරණයි